මේක කවුරු කොහොම බැලුවත් මේ ගැඹුරක් තියෙනවා නැත්නම් බොහොම සරල ගතියක් ඇත්තේ නැහැ බොහොම ගැඹුරක් තියෙනවා. දකින්න අමාරුයි. නමුත් ඒක දැක ගැනීම යම් හේකින් මේ බණහලා හෝ භාවනාවේදී හෝ දැනගත්තොත් පේන්න පටන් අර ගන්නවා අපි මේ යන්නේ කොහෙද මල්ලේ පොල් කියන්නේ ඇයි යන්නේ අන්නේ කතරගම වෙන්නේ අතරමං වෙන්න වෙන්නේ ඇයි කියලා. එහෙම නැත්නම් අපි මේ කරන ප්‍රකාශන කොච්චර භාගයට තැම්පිච්චද කියලා. අපිට එහෙම ප්‍රකාශයක් කරන්න එහෙම නැත්නම් සාරිපුත් මහ ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශයක් කරන්න අපිට කොච්චරනම් ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනද? කොච්චරනම් අත්දැකීම් සම්භාරයක් තියෙන්න ඕනද? ඒ අත්දැකීම් සම්භාරයේ කොයි තරම් වතාවක් නැවත නැවත උරගාලා බලලා ඉපාද අපි කතා කරන්න කියලා. නමුත් අර භාවනා කරගෙන යන මුල් කාලෙදී අපිට එහෙම වගකීම් භාරයක් හිතට එන්නේ නැහැ. මොකද අපි අර ධර්ම ගැඹිරත්වයේ නැත්තම් දේශනා විලාස එහෙම නැත්තම් ධර්ම ගෞරවයේ අපි ළඟ ඉච්චරම පළපදයන් වෙලා නැහැ. ධර්මයේ විශ්ය අපිට ලොකු සද්ධාාවක් තියෙනවා. නමුත් ප්‍රඥාව මත වෙන්නේ ඉඩ තියෙනවා. ඉතින් ඒක දෝෂයක්වත් පවක්වත් නෙවෙයි. එහෙම තමයි කවුරුත් පටන් අරගන්නේ. නැවත ඒක උරගා බැලීමෙන් නැවත නැවත පන්නරේ තිබීමෙන් තමයි ඒ සද්ධාව ගානට ප්‍රඥාව ඇවිල්ලා යමක් කතා කරනකොට ඒකේ ව්‍යාකරණ අනුකූලව ඉදිරිපත් කිරීම එහෙම නැත්නම් අසන්නට මුලාවක් ඇති නොවන අර්ධ සත්‍යයක් නොවන දේ කොහොමද කියන්නේ කියලා. ඉතින් ඒක ඇත්තටම අවබෝධ ඥානයේ වගේම sannivedana ප්‍රශ්නයක්. ඉතින් මේකට නම් මෙයාත් කතා කරන හදන මුචිතාව කියන චෛතසිකයට එන්නේ ඉස්සල්ලා අපි මෙතෙක් මේ පාර සකස් කරගත්ත හැටි, කෙපල කපාගත්ත හැටි බලනවා නම් මෛත්‍රී සංකල්පය නැත්නම් මෛත්‍රී භාවනාව කියනකොට මේ දේශනාවලියේ අපි ත්‍රිකෝණාකාර පැත්තක් මෛත්‍රී කරනවා නම් ව්‍යාපාදේ තියෙන්න බෑ. මෛත්‍රී කියන්නේ ව්‍යාපාදයේ නිසරණයි. ඒ නිසා යම් කිසි කෙනෙක් කියනවා මම කොච්චර දෝ මෛත්‍රී කරනවා කොච්චර දෝ මෛත්‍රී කරනවා ඒත් මගේ හිත ව්‍යාපාදේ තියෙනවායි කියලා. එතකොට ඒක නොගැලපෙන ප්‍රකාශයක් වෙනවා. ඒ නොගැලපෙන ප්‍රකාශය වෙන්න හේතුව ඒ මෛත්‍රිය ඇති වෙන්න වඩලා නැහැ. එහෙම නැත්නම් මේ ශාසනයේ ਸਰුවචන් වහන්සේ පෙන්වන දාලට වඩලා නැහැ. අනිකුත් ශාසනවලත් මෛත්‍රී භාවනාවක් තියෙනවා. ඒක තමයි මම අර මෙත්තාඝාගත සූත්‍රයෙන් උපුටා පෙන්වුවේ. අන්‍ය තීර්ථක ඇත්තොත් කියනවා අපිත් ඔය වගේම යම් කිසි කෙනෙක් නීවරණ ප්‍රහාණය කරලා උපක්ලේශේ අයින් කරලා ප්‍රඥා දුබ්බලීකරණය කරන උපක්ලේශ වෙන නීවරණ අයින් කරලා එයත් මෛත්‍රී භාවනා වඩනවා. වඩලි වඩලා අහන අපේ ਸਰවචන්නාතිගේ ශාවකයකින් මොකද්ද ඕගොල්ලෝගේ අපේ ඇති වෙනස? ඕගොල්ලෝගේ ශාස්ත්‍රුන් වහන්සේත් ඕකමයි කියන්නේ අපේ ශාස්ත්‍රුන් වහන්සේත් ඒකමයි කියන්නේ කියලා. ඒතකොට මේ ස්වාමීන් වහන්සේ පත් උත්තර දෙන්න යන්නේ නැතුව නැත්නම් ප්‍රති උත්තර දෙන්නේ නැතුව ਸਰවචන්නාංශට ගිහිලා කියනකොට ਸਰවචන්නාංශේ එවැනි ශාසනවල එනතම මේ ਬਾගෙට අර්ධ සත්‍ය වශයෙන් මෛත්‍රී වඩන හැටි මේ තාතනේ ਸਰවචන් වහන්සේ පෙන්නන එකේ උත්කෘෂ්ඨ දේ ඒක නැත්නම් ඒකේ වැදගත්ම කොටස සිකප්පත්ත භාවය නැත්නම් කෙලපැමිණිච්ච ස්වභාවය ඒ මුදුන්කඩ ඒක පෙන්ලා දෙනවා එහෙම කවුරු හරි කියනවනම් ඕගොල්ලොත් එකයි අපිත් එකයි ඕගොල්ලොත් මයි චෝන අපිත් පයිටි වඩනවායි කියලා සරෝජනාංශේ අහනවා යන්නේ තීර්ථකයන්ගෙන් මතක් අහන්න කියලා කතම් භාවිතා බික්කේ මේ මුදිතා චේතෝ විමුති කිං ගතිකා කිං පරමා කිං ඵලා කිං පරියෝසాన කොහොමද මෛත්‍රී භාවනාව වඩන්නේ? එතකොට ඒක වැඩෙන ආකාරය කොහොමද? ඒක අවසාන පරමාර්ථ පරමාර්ථ කරගෙන තියෙන්නේ මොකද්ද? මොනවද ලැබෙන ඵලයේ? මොකද්ද ඒකෙන් එහා පැත්තට මෛත්‍රියෙන් ගන්න වැඩි? මෙන්න මේ උත්තරයට උත්තර දෙන්න පුළුවන් කෙනෙක් జగතෙක් සමතෙක් ਸਰවචනාංශේ ඇර මේ ලෝකේ නෑ. එහෙම නැත්නම් ਸਰවඥ ශ්‍රාවකෙක් වෙන්න ඕන නැත්නම් මේ බණහප් කෙනෙක් වෙන්න ඕන කියලා. ඉතින් එතෙන්දී අපිට පේනවා මේ ਸਰවචනාංශේ මෛත්‍රී වඩන අයට නැත්නම් මෛත්‍රී භාවනාව කියන එක වඩන කෙනාට පටන් අරගෙන තියෙන කෙනාට ඒ නිෂ්ඨාවට පරියෝසාණයට પરමාර්ථ වශයෙන් වඩන්නේ කොහොමද කියලා සුවිශේෂ කරලා පෙන්නනවා ඒක ගැඹුරුයි ඒක ඔය අපි එදිනදා කරන එකට වැඩිය ලොකු ඒකම තමයි ඒක හුඟක් ඉස්සරහට යන්න ඕනේ ගියාට පස්සේ තමයි මේ මට මෛත්‍රී චේතෝ විමුක්තිය තියෙනවා නැත්නම් මට මෛත්‍රී අතින් හිත නිදහස් කරගන්න පුළුවන් කියන වචන ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ ඉතින් එතකොට ਸਰවචරණ දෙපෙන්නේ සුභ පරමහම්බික වේ මෙත්තා චේතෝ විමුක්තිං වදාමි. මම මේ පෙන්වන රතන මෛත්‍රිය ව්‍යාපාදයට ප්‍රතිපක්ෂ වෙනකොට මට පේන්නේ ලෝකේ සුභ පැත්ත විතරයි. යම් කිසි කෙනෙකුට ලෝකයේ පිළිබඳ කලකිරීමක් අසුභයක් පේන්න පටන් අරගත්තොත් එයාට මෛත්‍රිය හිටින්නේ නැහැ. ඒකට ද්වේෂයක් තමයි හිති වැඩ කරන්නේ. ඒක නිසා අපි මේ ලෝකේ දකින්න හදන මේ අනිච්චන් දුක්ඛන් අනත්තන් කියන කතාවත් මේ මෛත්‍රී භාවනා කරන දකින්න හදනකොට මේ සුභ පරමාහං කියන කතාවත් දෙක තමයි මේ අපිට පටලවා ගන්න බැරි. මොකද අපි ආගමනුකූල ජීවිතය ගත කරන මේ ජීවිතයේ අසුභයක් වශයෙන් බලන පුදුමාකාර ආසාවක් තියෙනවා අපිට. එහෙම නැත්නම් ඒක හිතන උත්කෘෂ්ඨ භාවනාවක් කියලා. ඉතින් ඇත්ත තමයි අසුභේ වශයෙන් බලන එක කාමයේ මතුවෙනකොට රාගේ මතුවෙනට උත්තරයක් තමයි. නමුත් ඒක විතරක් වැදුවොත් වෙන්නේ අපි නොදැනුවත්වම සියල්ල අසුභ වශයෙන් බලන්න පටන් ගන්නවා. ඒ සියල්ල අසුභ වශයෙන් බැදීම තරවා අසුභ හදේ කියලා කියනවා. අත්ති කිලමතාන් යෝගී කියලා තමයි කියන්නේ. බැලූ බැලූ හැමදේම නරකයි. භාවනා කරනකොට උඟ දෙනෙක් කියනවා මට ගෙදර දොරත් එපා වෙනවා ටෙලිවිෂන් එකත් එපා වෙනවා දරුවෝ මල්ලොත් එපා වෙනවා ඉතින් ආ හිතන මේක ලොකු දෙයක් කියලා දන්නේ මේ හිත එක පැත්තකට ගිහිල්ලා හැමදේම අසුබ පැත්ත බලනවා. එතකොට එයාට ඔය විපස්සනාවකට වැඩිය ද්වේෂානුසය තමයි වැඩ කරන්නේ. බැලූ බැලූ දේවල් පිළිබඳ ද්වේෂය එනවා. මේකට මම පුංචි කතාවක් කියන්නම්. ඒක එතකොට මේක තේරුම් ගන්න පුළුවන්. ඔය නිස්සන් වනේට ආවා වයසක අම්මා කෙනෙක් දැන්ටත් එනවා අපේ වැඩමුළු නායිකාවක් වශයෙන්මුත් ඉන්නවා. ඔය අම්මට මං විහිළු කරා මේ 60 පෙරලා හොට බිම ඇවිල්ලා මේ කොණ්ඩේ බයිච්චාම එනවා මෙතන භාවනා කරන්න ඇවිල්ලා මොනවක්වත් කරන්න බෑ කියලා බයිනකොට කිව්වා මට 60 පෙරලා හොට බිම යනවට මොකද අපිට එදා තිබුණේ නෑ භාවනා කරන්න ක්‍රමයක් දැන් අපු හන්සලක තියෙද්දි ළඟට එනකොට අපිට පුප්පන්න එනවා එහෙම කරලා හරියන්නේ නෑ කියලා බොහොම තදින් මයික් එක ගන්න කතා කරා මම සන්තෝෂෙන් කතා කරේ මං කියන්නම් ඇයි අපිට මුනේ මොකද කියලා මම අපි පුංචි කෙල්ල කාලේ අපේ ගමට ආව හාමුදුරු කෙනෙක් ඒ හාමුදුරුව හිටියේ මේ සොහොන් ඔහොනේ. අපේ තාත්තා ගිහිල්ලා තනක් හදලා දීලා අනේ මේ හාමුදුරන්ට දාන බෙදලා උපස්ථාන කරගෙන ඉඳද්දි ලස්සන ළමෙක් දාන බෙදුනට අර හාමුදුරු අතින් ඇල්ලුවනේ. ඊට පස්සේ අපේ අප්පච්චි කවදාවත් දුන්නේ නැහැ භාවනා කරන්න කිව්වා. හාමුදුරු අතින් ඇල්ලුවා. ඒකක්. ඊට පස්සේ භාවනා අපිට දුන්නේ දෙක විපස්සනා භාවනා කරන්න කියලා අම්මා කෙනෙක් ගිහිල්ලා ගෙදර ආවට පස්සේ එල්ලව එලව ගිහිල්ලා තමන්ගේ දරුවට පිහියෙන් කපලා මැරුවලු. එක දරුවෙක් ලොකෝ මේ වීතම්බන මුට්ටියක් අස්සේ හැංගිලා බේරුවලු. අම්මා තමන්ගේ තලවින දරුවා මැරුවලු. එපා වෙලා. ඉතින් ඒකවල පේනවනේ මිනිස්සුන්ට මේ මල පැනලයි කියලා. දරුවෝ එපා වෙන එක ඇත්ත. ඒ කියන්නේ මේක පිටිපද රාහු ජාතම් බන්දරන් ජාතම් කියලා අරුවචන්නාන්සේ බුදු වෙන්න ඉස්සලා කිව්වා. නමුත් මේ තරම් යනවා. මෙන්න මේ දෙක නිසා ස්වාමීන් වහන්සේ අපේ අම්මලා තාත්තා දුන්නේ නැහැ. දැන් තමයි මේ ක්‍රමයක් තියෙන්නේ. ඒ නිසා ඔබ වහන්සේව බැන්නට කරන්න දෙයක් නැහැ. මට 60 පිරලා හොට බිම යන දැන් 80යි කිව්වා. මට දැන් 80යි ඒත් කරගන්න ඕනේ කියලා. මෙන්න මේ වගේ භාවනා කරනකොට එනවා දේවල් පිළිබඳ නුරුස්නා ගතිය. උඟ දිනෙක මේක දන්නේ නැතුව පෝෂණය කරනවා. පෝෂණය කළා මට හැමදේම නරකට පේන නුරුට පේන කියලා. එතකොට පෙන්ලා දුන්නොත් එයාට යට තියෙන ද්වේෂේ. ඔය යට තියෙන දෝසානුසය. ඒක නිසා ඕක වෙන්න බෑ පැහැදිලි දර්ශන. හැබැයි මේ කෙලවරකට ගිහිල්ලා. ඔබ පරිස්සම් කළා ආයෙ මැදට ගන්න එපායි. ඒක මැදට ගන්න එපායි. ගන්නකොට මෛත්‍රී භාවනා මේ සියල්ල සුබේම අපිට මේ බුද්ධ ශාසනය කම්බල තියෙන සුබයි. මනුස්සාත්ම භාවකම දෙන සුබයි. ක්ෂණ සම්පත්‍ය හම්බල තියෙන සුබයි. කල්යාණ මිත්‍රාශ්‍රය හම්බල තියෙන සුබයි. ධර්ම දේශනා තියෙන සුබයි. පැවිද්දෝරණ තියෙන සුබයි. මොනද ඔකේ ආයේ ලෝකේ තියෙන දේවල් එක ගැටෙන්නේ නැහැ. කියලා එතෙන්දි පාරට දානවා කියන එක හරිම අමාරුයි. ඒක නිසා මෛත්‍රී වඩනවනම් ව්‍යාපාදේ තියෙන්න බෑ. සුභ පරමතා පරමහම්බික ලෝකෙ තියෙන ලස්සන බලාගෙන ජීවත් වෙන්න ඕනේ. නරක ගැන කතා කරන්න යන්න එපා. නරක කෙනෙක් ඇසු කරන්න යන්න එපා. නරක කෙනෙක් කියනවනම් භවනා ජීවිතේට කිට්ටු කරගන්න එපා. හරි විසයි. ඒ මිනිස්සු මේ වයර් මාරු කරගත්ත කට්ටිය. ඒක සරුවච්චන්ස කියන්නේ ලෝක ප්‍රතිපදාව කියලා. රූක්ෂ ප්‍රතිපදාව කරු කරන්න යනවා. රුක්ෂ ප්‍රතිපදා කර කරපුවා නිකම්ම මධ්‍යම ප්‍රතිපදාවෙන් පැත්තකට යනවා. සර්වඥාන්සත් අවුරුදු 6ක් කරේ පැවිදි වෙන්න ඉස්සෙල්ලා බුදු වෙන්න ඉස්සෙල්ලා. මොකද ඒ කාලේ මිනිස්සු හිතුවා හොඳටම මේ රුක්ෂ ප්‍රතිපදා හොඳයි කියලා. නමුත් එහෙම නෙවෙයි මේක රුක්ෂ ප්‍රතිපදාවක් දකින්න ඕනේ. හැබැයි මැදට එන්න ඕනේ. ඊගාවට කියනවා කරුණා භාවනාව. කරුණා භාවනා කරනකොට වෙහෙසෙන්න බෑ. කරුණාව කියන්නේ සහනයක්. කවුරුහරි දුකක් දැකපම යාට සහනයක් දෙන එකක්. ඒකට මට සහනයක් වෙන්න eBay. නමුත් කවුරුහරි දුකක් දකිනකොට වෙහෙසක් එනවා නම් කරුණා භාවනා වෙන්න බෑ. මේකට බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා ආකාසානංචායතනං ආකාසානංචායතන පරමාහම් භික්කවේ කරුණාව චේතෝ විමුක්ති මදාන. කරුණා චේතෝ විමුක්ති දකිනවනම් දකින්න නම් මේ ලෝකේ දේවල් අල්ලන්න යන්න නරකයි. මේ ලෝකේ තියෙන වස්තු ලාභ, සත්කාර, සම්මාන සිලෝක අල්ලන හැම කෙනාම ඒ කරන්නේ ඒ කියන්නේ ඒකේ තාම තියෙන කරුණාව පළපදියන් වල නැති ගතියක්. කරුණාවට එනකොට මේ දෙයන දේවල් වලට සාපේක්ෂව මේකේ නැති පැත්තක් තියෙනවා. මේ පටවියාපෝ තේජෝ වායෝ හතර කියන මහා භූත ධර්ම හරියටම තේරෙන්නේ එයින් එහා පැත්තේ තියෙන අවකාශය දැක්කොත්. අවකාශයෙන් පරිච්ඡින්න වෙලා තමයි පිරිසිඳලා තමයි මේ පටවියාපෝ තේජෝ තියෙන්නේ. ඉතින් පඩවිය ආපෝ තේජෝ දන්නකම් අපි දන්නේ ආස්තික පැත්ත විතරයි. නාස්තික පැත්ත දන්නේ නැහැ. නාස්තික පැත්ත දැක්කට පස්සේ තමයි අපිට මේ කෙනෙක් දුකටපත් වෙලා ඉනවා කියන එකේ තේරුම තියෙන්නේ අපිට මේ දුක නැති කරන්න බෑ. යම් ප්‍රමාණයකට ඒ දැවිලි තැවිලි නැති කරන්න පුළුවන් වුණාට දුකේ ලෝකෙ පිහිටලා තියෙන්නේ. ඉතින් අපි කොහොමද මේ බුදුහාමුදුරුවත් කියනවා ලෝකෙ දුකේ ලෝකෙ පිහිටලා තියෙන කියලා අපි යන්න හදනවා දුප්පතුන් නැති ලෝකයක් හදන්න. එහෙම නැත්නම් මේ ඔක්කොම සැප දෙන්න. බෞද්ධ රාජ්‍ය හදන්න හදන. ඒ කියන්නේ මේකේ ගැඹීරත්වය දන්නේ නැතිකමනේ. මේක මට ඉස්සල්ලාම අහන්න හම්බුනේ. ඒත් මම විශ්වාස කරේ නෑ. ඒක වචනයක් විතරයි. ওই ධම්මික ස්වාමීන් වහන්සේ, ඕස්ට්‍රේලියානු ජාතික ධම්මික ස්වාමීන් තමයි මට ගොඩක් උදව් කරේ. බොහෝම සූදු මහිත කතා කළා තියෙනවා. ඒ ස්වාමීන්ට ආරංචිනවල දවසක <coughs> කිෂ්ණමූර්තිතුමා රාජ්‍ය අමුත්‍යෙක් විදිහට ඇවිල්ලා රොයල් ගෙස්ට් හවුස් එකේ ඉන්නයි කියලා කොළඹ. ඉතින් මේ හාමුදුරන්ට යන්න බෑනේ. එයා සුදු හාමුදුරුව ගියාලු ගෙස්ට් හවුස් එකට ඕන දෙයක් වෙන්න. එතකොට මොරකාරයා කිව්වලු මෙතුමා මේ වෙලාවේ ධර්ම සාකච්ඡාවක ඉන්නේ ආරාධිත අමුතන් විතර එන්න දෙන්න කියලා. ඊට පස්සේ කිව්වලු මටත් ආසාවක් වෙනවා කරන්න දෙයක් නැහැ සාංශ මේක රෝයල් ගෙස්ට් හවුස් එක. ඒකත් ඉන්නේ රාජ්‍ය අමුත්ත විතරයි. ඉපින්චෙන් වෙලා වැඩක් නැතිලු. ගේට්ටු කාර්ය දුන්නේ නැතිලු. ඒ හාමුදුරුව ඇතුළෙන් දොරටු ළඟනේ ගේට්ටු ගින්න පිටපස්සේ පිටවීම දොරටු තියෙනවා එහා පැත්තේ. ඒකට ගිහිල්ලා පස්සෙන් පතර ගියාලු. දැන් ගේට්ටු ඉන්න මිනිස්සු බලන් ඉන්නවලු. ඊටසේ මොකද සාංශ කරන්නේ මේක පිට වෙන එකනේ. තමුසෙට බලන් ඉන්නේ ඇතුල් වෙන එකනේ. පස්සෙන් පස්සට යනවලු දැන්. ඊළඟ සාංශ දැන් බලන්න මට හරි අපහසුකටපත් වෙනවා කරුණා කරලා යන්න. මම යන්න දෙන්නම් හැබැයි ගිහිල්ලා මම මාව වෙරන්නේ කිව්වා. කියලා ඇතුල් වෙන දොරෙම යන්නේ ගෝලිය. යනකොට මේ වගේ පිටසක පොඩි පිටසකට කිසිමතුමා ප්‍රශ්න විචාරතු වැඩ පිළිවෙල. ආමතුත් ගිහලා පස්සේ වාඩිනවා. බාධා කරන්නේ නැතුව. ඒතර මේ මිනිස්සයා මේ કૃષ્ණමූර්ති කියනවලු අපේ හිත සම්පූර්ණයෙන් හිස්සෙච්ච වෙලාවට කරුණාවෙන් පිටිලා තියෙන කියලා. මේක හාමුදුරන්ට අප්සෙට්ලු දැන් කරුණාව කියලා කියන්නේ පිරිච්ච ගතියක් නෙමෙයි හිස් ගතියක් නෙමෙයි මොකද පිරිච්ච ගතියක් නෑ අපේ හිතලා තියෙන. ඊට පස්සේ මේ හාමුදුරන කරන්න දෙයක් නැතු අත ඉස්සරහ. අතේකලු කොහොමද මේ මොනක්වත් නැති හිතේ කරුණාව තියෙන්නේ කියලා. ලස්සනට hinaලකවල හිස් හිත විතරයි කරුණාව අඳුරන්නේ. ඊට පස්සේ මයින් ඇවිල්ලා උඹට තේරෙනවද කියලා. මට කොහොමඩක්වත් තේරෙන්නේ නැහැ. මොකද මම භාවනා කරලා තිබුණා. මම මේ කල්පනා කරා දැන් කරුණාව කියලා කියන්නේ මේ මොන හරි දෙයක් නේ අපි හිතන්නේ. නමුත් දෙයක් තියෙන තාක්කල් ඒ හිතෙන් කාටවත් කර්ම කරන්න බෑ. හිත සම්පූර්ණයෙන් හිස් වුණාට පස්සේ තමයි කර්මාවක් කරන්න පුළුවන්. ආකාසානං ඡායතනය කියලා මේ පුත්‍රජනන්සේ කියන වචන තමයි මේ කියලා තියෙන්නේ. අපිට සම්බන්ධය තේරුනේ නැහැ. එහෙම නැත්නම් අපි කරුණා කරන්නේ අපේ පැත්තට විතරයි. මගේ පැත්තට විතරයි. ලාභ පැත්තට විතරයි. සම්මාන පැත්තට විතරයි. අපි පංගු පීරු බීරනනේ යමක් ඇති හිත. හිස්සිත දකින්නකොට අනුකම්පාව ඇති වෙලා ක්‍රියාත්මක වෙලා ඉවරයි. ඒක කරන දෙයක් නෑ. ඒක දකින්නකොට ඉබේම මේ මෙත් මිය මනසට වතුර ඕනේ මයිලක් වතුර දෙනවා ආගනි. මේ දරුවා නිසා දෙනවා. සිංහල බුද්ධඝංකාරය නිසා දෙනවා. ඒ තියෙන තාක්කල් මේකට කරුණා චේතෝ විමුක්තිය කියන්න බෑ. කරුණාවේ බාගෙට තැම්බිච්ච කැලක් මේ තියෙන්නේ. ඒ නිසා හිස් කරන්න පුළුවන් නම් හිත එතකොට ඒ හිතින් පැතිරෙන good vibration කියලා කියන්නේ මුළු ලෝකෙටම පැතිරෙනවා. ඒ කරදර වෙච්ච අයට ළඟ හිටියත් ඇති. ඒකට කියනවා silent sermon කියලා. ළඟ හිටියත් එයාට අවශ්‍ය බණ කියවෙනවා. වෙන්න ඕන දේ සිද්ධ වෙනවා. අපි ඔය දෙන්න හදන ආමිෂයට වැඩිය. නිසා ආමිෂෙත් අවශ්‍යයි. ඒක උපක්‍රමයක් වෙනවා. නමුත් අපේ හිතේ தත්ත්වය තියෙන්න ඕනේ. මෙයාට අනුකම්පා කරන්න ඉස්සලා මම ඉස්සලා යාට සහනයක් දෙන්න මම සහනයක ඉඳලා දෙන්න ඕන උත්තරේ. මම දුකක ඉඳගෙන මම අයියෝ බලන්නකො මේ මොකද උනේ හද්ද යන්නේ කියලා ඉසాత බැඳගෙන කෑ ගහගෙන නටන්න හදනවනම් මගෙන් කවදාකවත් ඒ චේතෝ විමුක්තිය කියන කරුණාව යන්නේ මයිලඟ තියෙන දැවිලි තැවිලි සහිත කරුණාවක්. වෙහෙස සහිත කරුණාවක්. ඒ නිසා කරුණාව හරියට යනවනම් ආකාසානං ඡායතන පරමහම් භික්කවේ කරුණා චේතු මෙතු වදාමි. ඒක පරම කරගෙන තියෙන්නේ භාවනා කරන්න ඕනේ අපි. සම්පූර්ණ ආනපන 100%ක්ම ගෙවිලා. හිත සම්පූර්ණ හිස් තැනකට යනවා අනන්ත තත්වයකට යනවා. එහෙම නැත්නම් සීමාවක් පේන්නේ නැතුව ගිහිල්ලා මේක හොඳට ඉන්නකොට ඒක පුරුදු කරපු කෙනෙකුට තේරෙනවා කාට හරි උදව්වක් කරන්න ඕන නම් ඉස්සල්ලාම තමන් ආන්න අර වගේ අදහසක් හිතට අරගන්න මේ දේට කලබල වෙලා තක්මුක්කු වෙලා වෙහෙසෙන් ගියොත් අර තියෙන එකත් සමාජයේ එහෙ මෙහෙ වෙනවා මිසක් මෙහෙයක් වෙන්නේ නැහැ. එහෙ මෙහෙ කිල්ල තමයි කරන්න පුළුවන්. ඒ මෙහා ඉන්නේ කලබලෙන්නේ. ඒ නිසා පුළුවන්ද මේක මෙහෙම තමයි මම ඉන්නේ ඉස්සලා මේක පටන් ගත්තේ මට යමක් කරන්න ඉස්සලා මම ස්ථාවරයක ඉන්න eBay මේක කියලා දෙන්න පුළුවන්ද කියලා බලන්න හැබැයි හොඳකට තියෙන්නේ ලංකාවේ කවුරුවක්වත් කරුණා භාවනාව කියන එක දන්නේ නැහැ. මෛත්‍රී භාවනාව නම් දන්නවා. කරුණා භාව දන්නේ නැහැ. ඒ මොකද අපි අර උඩින් උඩින් කාගෙන කාගෙන ගියා මිසක් අපිට ඒක කරගන්න වෙලාවක් ආවේ නැහැ. කරුණා මෛත්‍රී භාවනාව කරුවත් ඒකේ අර පරියෝසානයේ දක්වා අපි යන්නේ මෛත්‍රී භාවනාවේදී කියන්නේ සුභ පරමහම්බිකවේ මෙත්තා චේතෝ විමුක්තිං වදාමි. ඉද පඤ්ඤත්ස උත්තර විමුක්තිං උත්තර විමුක්තිං අපට විජ්ජන්තෝ සුභේ પરමාර්ථ කරගෙන යනවා මේ භික්ෂුව මෛත්‍රී භාවනා আদি හැබැයි රහත් වෙනකන් රහත් වුණාට පස්සේ ඒකත් නැහැ. උත්තරින් උත්තර විමුක්තියෙන් අපට විජ්ජන්තෝ උපරිම විමුක්තිය ලැබනකන් අපි මෛත්‍රිය යානි කතාය වත්තු කතාය කරනවා යانے යන තන hina වෙලා අපි කටයුතු කරගෙන ඉන්නවා. නිවන් දැක්කට පස්සේ ඒ මෛත්‍රියක් නැහැ. මොකද ඒක සමතේ විපස්සනාට යනවා. මෙතනදී කියනවා ආකාසානං ඡායතන පරමහම්බික්කවේ කරුණා චේතු විමුක්ති වදාමේ ඉද පඤ්ඤත්ස උත්තර විමුක්තිං අපරිවිජ්ජන්තස. ඒ පුද්ගලයා නිවනට යනකම් මේ හිස්තන හැකිතාක් වඩලා තියාගෙන ඉන්නවා. ඒකට හිස්තනේ ඉන්නකොට කවුරු හරි ඇවිල්ලා ඉල්ලනවනම් එයාට ඒක නොදී ඉන්න බෑ. ඒ පුද්ගලයා දිහා බලන්න මේ කරන්නේ ඒක. අවශ්‍යතාවය තේරෙනවා. අවශ්‍යතාවය කරලා දෙනවා. ඒකට මේ මොකාටද කරන්නේ කාටද කරන්නේ ජාතිය වන්දේ තෝරන තාක්කල් මෙතන තියෙන වෙහෙසක්. ඒ එයාට තියෙන වෙච්ච දුකට මම වෙහෙස ගත්තා නම් මම නුසුදුස්සෙක් වෙනවයි කරුණාව කරනවා. මම මොනවද කරනවා? කෙරුවාට මොකද ඒකට නෙමෙයි බුදුහමදෝ කරුණාව කියන්නේ. එහෙම කරනවා නම් එයාට තේරෙනවා කරුණාව තියෙනකොට වෙහෙස තියෙන්න බෑ. කරුණාව තියෙන තියෙන්නේ මෙයා මට යමක් කළා කියලා මම මේක කරනවා. ඒක මේ මේ ජාතියට ආගමට මගීකමට සලකලා කරන එකක් නෙවෙයි. ඒ වගේම එකක් අද අපි ගන්න හදන්නේ මුදිතාව. හොඳක් වෙලා තියෙන ලංකාවේ මුද්‍රා භාවනාවක් නැහැ. එයිසයි කියලා දීලා පටන් ගන්න වෙනවා. මේක මෙත්ත කරන මුද්‍රා උපේක්ඛා කියලා කියන්නේ භාවනා හතරක්. බ්‍රහ්ම විහාර කියලා කියන්නේ අපමඤ්ඤ අපමඤ්ඤ කියලා කියන්නේ හිත සීමාවක් නැතුව විහිදෙන තැන. කර්ණිමිත් සූත්‍රයේ මිත්තානි සන්ත මිත්තානි සන්ත අපි මෛත්‍රී භාවනා ටිකක් දන්නවා. මුදිතාවේදී තියෙන්නේ තව කෙනෙක්ගේ ජයග්‍රහණයක් හරි දෙයක් බලලා ඒකට සතුටු වීම ඊර්ෂ්‍යාවේ අනිත් පැත්ත. තව කෙනෙක් ජයග්‍රහණය කරුවට පස්සේ අනේ හොඳයි කියන. එහෙම නැත්නම් ඒකත් ජයසිරි මංගල. එහෙම නැත්නම් ඒ ලැබිච්ච සම්පත්තියට හානි නොවේවා. යථාලද්ද සම්පත්තිතෝ මාවි ගච්ඡන්තු කම්මසකා. කරුණාමෛත්‍රී භාවනාවත් ඔක ඇල්ල අපි කියනවා. යම් ආකාරයකින් යාලද්ද සම්පත්තියක් ලැබුණා යථාලද්ද සම්පත්තිනෝ මාවි ගච්ඡද්දෝ අනේ විනාශ නොවේවා. එහෙම නැත්නම් අනේ උන්ට හිනාට ගහන්නේ නැහනේ උන්ට විතරයි හරියන්නේ මට විතරයි හරියන්නේ කියන කතාවට එනවනම් අපි ඒකට කියනවා ඊර්ෂ්‍යාව කියලා. කරුණා මුදිතා ගැන ඊර්ෂ්‍යාවේ අනිත් පැත්ත. ඒක සිම්පතටික් ජෝයි කියලා ඉංග්‍රීසියෙන් ලියලා තියෙනවා. ඒක නිසා සතුටු වෙන්න මමම ජය ගන්න ඕනේ මේ භාවනා කරනකොට කවුරු කවුරු හරි ජය ගත්තොත් කවුරු හරි රින්ගක් ඉස්සරහට ගියොත් ඒකත් ජයසිරි මංගල. එනිසා අපි ලොකු සංසය ලියලා තියෙනවා. මේ ශාසනය වැඩ කරනකොට මම කරන්නේ මහා ශීක්‍රමේ, යා කරන්නේ ගෝයන්කා ක්‍රමේ, මෙයා කරන්නේ අර ක්‍රමේ මේ ක්‍රමේ කියන එක නෙවෙයි තියෙන්නේ. කොතනක හරි කාගේ ළඟ හරි සතිය සීලෙ වැඩෙනවනම් සාදු කියලා සමාදන් කොතනක හරි කාගේ ළඟ හරි සමාධිය වැඩෙනවනම් සාදු කියලා සමාදන් වෙන්න. කොතනකට හරි කාගේ ළඟ හරි ප්‍රඥාව වැඩෙනවනම් සාදු කියලා සමාදන් වෙන්න. එහෙම නැත්නම් මේ ලෝකේ තියෙන හරියක් තියෙන හිත නරක වෙන දේවල්. උදේ ඉඳලා හැන්ද වෙනකන් රේඩියෝ එකේ අහන්න තියෙන්නේ නෑසිය යුතු කුණු හරප. ටෙලිවිෂන් එකේ පත්තරවල ජනමාධ්‍යයේ නායකයෝ අපේ අසල්වැසියෝ කියන හරියක් කනට කරලා කියන්නේ නරක දේවල්. ඒ නිසා අහලා බලන්න කවුරු හරි තැනක භාවනා කරනවා බොහොම හොඳයි. එයා සීලෙඩියට වැඩි තුනට වැඩි හොඳින් ගන්න බොහොම හොඳයි. සමාධිය කරන එතකොට අපිට තියෙනවා මේ ලෝකේ මේ 99.99999ක්ම තණ්හාව පිටිපස්සෙන් මේ යන ලෝකේ එකෙක් දෙන්නෙක් ඉන්නවනම් මේ අමාරු ලෝකේ සීලෙ වඩනවා. සීලෙ අධිශීලයක් වඩපත් කරගන්නවා. සමාධි අධිශීලයක් වඩපත් කරගන්නවා. ප්‍රඥා අධිශීලයක් වඩ ප්‍රඥාපත් කරගන්නවා නම් අපිට කුසල සමාදානයක් නේ කරන්නේ. එහෙම නැත්නම් අපි කරන්නේ අකුසල් සමාදානේ කවුරු පව් කෙරුවත් අපි ඒකට සාදු කියලා අපි පාපයෙන් කොටසක් සාදු කියනවා. ඔය කුණුහරුප කතා වැරදි දේවල් අහලා අයෙත් නරක කරගන්නවා කියන්නේ හැම වෙලාවෙම මේගොල්ලෝ කරන වැරද්ද අපි සමාදන් වෙලා අකුසල් සමාදානට යනවා. ඒක නිසා අපි ඒක නැවත නැවත කරන්න කරන්න සමහර වෙලාව අපිට හොඳටම හිතෙච්චාම දවසට හත්තට සැරේ මතක් වෙනවනේ. මතක් වෙන හැම වෙලාවෙම අකුසලයේ සිද්ධ වෙනවා. ඒ වෙනුවට අපිට පුරවන්න දෙයක් නැත්තම් මේක ස්වභාවයෙන් වෙන්නේ කාගේ හරි කුණු කන්දලයක් හොයන එක නෙක ඒක රන්ද්‍ර ගවේෂී කියලා කරන අනුන්ගේ හිල් හොයන එක අපි තියෙන කතාව. අනුන්ගේ අඩුපාඩු ගැන කතා කරන එක මුළු ලෝකේ කියන්නේ. ඉතින් එයාට ඒක බේරලා තියාගන්න මුදිතාවක් ඇති කරන්න මෙච්චර විසම ලෝකේ සමහර උඩුගම්බලා පීනනවා. සමහරු සීල ශික්ෂාවක් වඩනවා. සමහරු ප්‍රඥා ශික්ෂාවක් වඩනවා. සමහරු සමාජික කොච්චර සන්තෝෂ වෙන්න ඕනද අවුරුදු 2600ක් පරණ ශාසනයක මේ තරම්ම ලෝකයා තාක්ෂණයකුත් තියාගෙන බලයත් පාවිච්චි කරලා කාමයට පහඳිද්දී අද වාගේ එකෙක් හෝ එකියක් සීලේ රකින්නවා සීලේ ටිකක් දිනු කරනවා අදි සීලයකට යනවා සමාධියක් යම් ප්‍රමාණයක ක්ෂණ මාත්‍ර වශයෙන් හෝ ලබනවා ඒක දිනු කරන්න උත්සාහ කරනවා ප්‍රඥාව වශයෙන් ඇති හැටිය දකින්න උත්සාහයක් ගන්නවා. ඒක දිනු කරනවා. ඉතින් එතකොට අර විශාල පිසක් නොමග යනකොට අර ගන්න පුංචි උත්සාහයකට ගොඩාක් සතුට වෙන්න පුළුවන්. ඔය ක්‍රිෂ්ණමූර්තිතුමාම මට මතකයි ඊට පස්සේ වතාවක ලංකාවට ආවිල්ලා හිටියා. එතකොට මම හිතන ප්‍රේමදාස ආර් ප්‍රේමදාස වෙනත් අගමැතිලා හිටිය හම්බෙච්ච කතාවක ඒ දෙන්න හමු වෙච්ච වෙලාවේ මේ ලෝකයේ තියෙන මේ සදාචාරයේ ගිලී යාම පිළිබඳව පොඩි එක වාක්‍යයක් කියලා තිබුණා ෆොටෝ එක පල්ලෙහා. එතකොට මම මේ සදාචාරයේ පිළිගෙනවා කියලා කතා කරන්න ගත්තොත් අකුසලයක්. මේ දෙන්නටම වැරදිලයි කියලා මට හිතෙනවා. මම ඉතින් පත්‍රයට ලියන්න ගියේ නෑ. මම ලියන්නේ නෑ පත්‍රයට. කොතන ගවි හරියන එකක් ගැන කතා කරලා නිකන් ඉන්න. වර්ධිනේවා කතා කරන්න ගත්තොත් ඒ වර්ධින හැම එකක්ම අපි සමාදම් වෙනවා වෙනවනේ. නිදර්ශනයකට ගත්තට කමක් නෑ. උද්ෘතයකට ගත්තට කමක් නෑ. නමුත් මම මගේ ජීවිතය ගත්තොත් ඔය 79 ඉඳලා අද වෙනකම් මට පේන්නේ බුද්ධ ආගමේ පුදුමාකාර දියුණුවක්. මට කවදාකවත් පේන්නේ නැහැ. මොකද මට හම් වෙන හැම කෙනාම අහන්නේ කොහොමද සාන්ත මේ සීල දියුණු කරන්නේ? කොහොමද සමාධිය දියුණු කරන්නේ? කොහොමද ප්‍රඥා දියුණු කරන්නේ? මොකද මයේ තියෙන පිනක් තමයි දකින්න හම් වෙන්නේ මුණ ගැහෙන්නේ වැටි වැටි හරි නැගිටින්න හදන කඩේ තමයි වැඩ කරන පේසක් එක්ක නිකන් හිටියත් හරිනේ. ඒකටම යදාගෙන අර පැත්තට හිත දාන්නම නරකයි. නිකන් දැනගන්න දැක්කට කමන්නේ මේ ලෝකේ ඉඳලා හිටලා ප්‍රවෘත්ති බලන්න ලෝකේ යන දිහා වෙනවා. කොහොමදනම දන්නා වැරදි පැත්ත කියලා. එක එකටවත් බ්‍රේක් නැහැ, ක්ලච් නැහැ. කඩාගෙන යනවා. ඒකද අපි යන පාරේ එකයි දෙන්නයි. මේන්න මේකට අපි මුදිතාව කියනවා. මේ අනුන්ගේ ජයග්‍රහණයේදී සතුටින ගතිය. ඉතින් මේ මුදිතාව තියෙනවා නම් එයාට කවදාකවත් අරතිය කියන අකුසලෙ එන්නේ නැහැ කියලා. මේ අරතියත් අපබ්‍රංශ අකුසල ධර්මයක් කිසිම කෙනෙක් ලංකාවේ දන්නේ නැහැ. අහලවත් නැහැ. අරතිය කියන වචනේවත් බණකටවත් මම කවදාවත් අහලා නැහැ. හැබැයි මාර බල සේනාව කතා කරන ලොකු බුදුහාමුදුරුවෝ කියන්නේ කාමාතේ පටමා සේනා. මාර දසමාර සේනා කියන එක මම හිතන්නේ අහලා ඇති. පළවෙනිම සේනාව තමයි කාමය. ဒုတိ ය අරති උච්චති. මාර සේනාවල වල දෙවැන්න තමයි අරතිය. මේ අරතිය ගැන කතා කරන්න හරි බයයි. අරතියට නිර්වචනයක් දෙන්නත් හරි බයයි. රතිය කියන එකේ අනිත් පැත්ත. අරතිය කියලා කියන්නේ. අරතිය කියලා කියන්නේ අධි කුසලයට කම්මැලිකම. ඒක අර්ථකථනය දෙන්නේ අධි කුසලයට කම්මැලි. ඒ කියන්නේ හොඳයි වඩා හොඳයි කියනකොට වඩා හොඳ පැත්තක දාලා හොඳේ නතර වෙන එක. අපි ගත්තොත් දාන සීල දෙක තියේදී එයා දන්නවා දානෙට වැඩිය සීලය හොඳයි කියලා. නමුත් උදේ ඉඳලා හැන්ද වෙනකන් දානෙට මේදලා ගත කරනවා. කළ හැකි ප්‍රමාණයට සීලය රකින්නේ නැහැ. අපි ඒක නිසා රට්ටු දන්නේ රට්ටු පේන්නේ අනේ හොඳ දන් දෙන මිනිස්සෙක් කියලා එයා බොහොම නම්බුකාර ලබනවා. නමුත් එයා තුල ක්‍රියාත්මක වෙන්නේ අරතියක්. අධිකුසලයේ තියේදී ඒකට යන්නේ නැතුව මේ පළපුරුදු නිසා, ලේසි නිසා, රට්ටු කරන නිසා ලාමක කුසලයේ යෙදෙනවා. ඉතින් ඒක මායя අපට දීලා තියෙන දෙවෙනි ලනුව. පළවෙනි තමයි කාමේ. ဒုတိ ය අරති උච්චති. මේ අරති අනිත් පැත්ත රතිය. රතියට කියනවා භාවනා රාම හෝති භාවනා රතෝ පහන රාම හෝති පහන රතෝ. එයා භාවනා රාමතාවයක් ඇති කර ගන්නවා. එවනා භාවනා රතියක් ඇති කරනවා කාටවත් කියාපන්න යන්නේ. ලදලද වෙලාවේ සතියෙන් කරගන්න. පුළු පුළුවන් වෙලාවේ ටිකක් භාවනා කරනවා වාඩි වෙලා. පුළු පුළුවන් වෙලාවෙ සක්මනත් කරනවා. පුළු පුළුවන් වෙලාවෙ කරන වැඩ ටික ඔක්කොම නැවතිල්ලේ සතියෙන් මේ නිස්සද්දව කිරීම හරහා මෙයා භාවනා කරන්න පටන් අරගත්තොත් අපි කියනවා ඒකට භාවනා රතිය කියලා. භාවනා රාමතාවය කියලා. ඒක මේ කවුරුත් ඇවිල්ලා කරපන් කියලා පිටිපස්සෙන් කිවිටක් තියාගෙන ඉලවන්න ඕනේ ගන්න නෙවෙයි. Taman දන්නවනම් අපි මේ කාමයට අහු වෙනවා ප්‍රසිද්ධ වශයෙන්ම මායයට ඊගාට තියෙනක තමයි ලදලද අවස්ථාදීවත් කින සම්පත්‍ය වැඩ ගන්නෑ. කින සම්පත්‍ය ප්‍රයෝජන ගන්නෑ. ක්ෂණිය අපි ඉක්මනවා. කනෝ වේමා උපච්චකා අහෝ ක්ෂණේ මාව නොඉක්මවා කියලා ලදලද වෙලාවේ සතිය පිහිටනවා නම් අපි කියන භාවනා රාමතාවය කියලා භාවනා රතිය. ඒකෙදි කරන්නේ පහන රාමෝති පහන රතෝ. තමන්ගේ රුචි අරුචිකම් ටිකක් පාවා දෙන්න වෙනවා. තමන්ගේ පෞෂත්ව ලක්ෂණ ටිකක් පාවා දෙන්න වෙනවා. යම් යම් අපහසුතාවලට මුහුණ දෙන්න වෙනවා. ඒක අපි මේ දානෙදී දෙන මේ දානේ දෙනකොට අන්නපානං ගරං වත්තම් මාලා ගන්ධ විලේපණං ආදී වශයෙන් කෑම බීම ඉදුම් විදුම් ආදී දේවල් ආමිෂ වශයෙන් දීප අපි දානේ කියලා දන්නවනේ. Taman ධාර්මික උපයාගත්ත මේ දාන වස්තුව නොදන්නා කෙනෙකුට දීලා අපි යමක් අපේක්ෂා නොකර ඉන්නවනම් අපි කියන එක පාරමිතා ශීර්ෂයෙන් දන් දෙනවයි කියලා. ඊට පස්සේ අපි මේක දාහනේනේ සීලෙදි මොකද කරන්නේ? අනුන්ට අබේ දානේ දෙනවා. අනුන්ට අබේ දාන දෙනකොට බුදුරජාණන්සේ සඳහන් කරන්නේ පාණජපාතා බික්කවේ අග්ගඤ්ඤා රත්ඤ්ඤාවන් සංඥා පෝරාණ අසංකින්න අසංකින්න පුබ්බාණ සංකීයති අපපතිකුට්ටේ සමනේ බ්‍රාහ්මනේ විඤ්ඤුහි මහණ මේ ප්‍රාණාතිපාතේ නොකිරීම එහෙම නැත්නම් සත්‍යක නොමනසින අග්ගඤ්ඤයි ලෝකෙ තිටි මොලේ අග්‍රම කුසලයේ රත්ඤ්ඤා චිර රාත්‍රඥයි වං සංඥා ආර්ය වංශයේ ප්‍රධානම දේ අසංකින්නා කාටවත් නැහැ කියන්න බෑ. අබේදාන විතර වටන දානයක් නැහැ. අසංකින්න පොබ්බා මට පේනවා ඉස්තර බුදුරජාණන් ශ්‍රී කාලවත් ඒක කවදාකවත් සංග්‍රහ වෙලා නැහැ. අසංකි අසංකින්න පොබ්බා නසංකීයති. මට කියත හැකි මෛත්‍රී බුද්ධ සාසනත් මේක වෙනස් වෙන්නේ නැහැ. අපපති කුට්ටි සමනේ බ්‍රාහ්මණේ විඤ්ඤෝයි. කිසිම ශ්‍රමණ බ්‍රාහ්මණෙක් අබේදාන දෙන එකට තුක් නොදකින් කියන්නේ ඉතින් ඒ තරම් කරන්න පුළුවන් අබේදානයේ තියේදී අපි නිකන් මේ ආමිෂ දාණයට බැඳිලා තියෙන හැටි බලන්න. මම මේ නරකක් නෙවෙයි පේනවා. මම මේ සංසන්දනාත්මක පෙන්නනවා. අදින්නා දාණය ගැන කතා කරලා අග්ගඤ්ඤා රත්ඤ්ඤා පෝරාණ අසංකින්නා සංකේ සතුන් නොමර සිටීමට තල්ලි වීදම් වෙන්නේ නැහැ. සතුන් නොමර සිටීමට මේ විලින්ටන් හිටියයි කියලා ලංකාවේ නොහිටියයි කියලා මහමෙවුනාවේ නොහිටියයි කියලා ප්‍රශ්නයක් නැහැ. දැන් දාන පින්කමක් කරන්න ඉතින් අපිට සංඝයා ඉන්න ඕනේ, ඉතින් යන්න ඕනේ, වැඩ ගොඩක් තියෙනවානේ. ආමිෂ ගොඩක් ඕනේනේ, සල්ලිත් ගොඩක් ඕනේනේ. සතුන් නොමරයින් එක. අදිෂ්ඨාන පූර්වකව මම මේ පින් කරලා ගත්ත මේ අද්දකින් අනේ ආය සතුක මරන්නේ නැහැ. මම මේ පින් කරලා ගත්ත මේ ජීවිතේ මම ආය කවුරුත් දුන්න දුන් දෙයක් ගන්නෙ නැහැ. මම මේ පින් කරලා ගත්ත ජීවිතේ කාමීත්‍යාචාරය කරන්නේ නැහැ කියලා කාටද මේක මේක කරන්න බෑ කියලා කියන්න පුළුවන් කෙනෙක් ඉන්න බෑ. මොකද්ද බාධාව අපිට තියෙන්නේ කියලා. කිසිම බාධාවක් නැහැ. නමුත් අපි හොය හොයා ආමිෂ දාණයට යනවා. අබේ දාණය අර අච්චර වියදමක් නැතුව ඕනම වෙලාව කිසිම බාධාවක් නැතුව කරන්න තියෙන්නේ. ඊට පස්සේ සමාධි භාවනා ආදී කරන්නේ මොකද්ද? නීවරණ ටික දීලා දාන්න. ආසනන් ඇති දීලා දාන්න බැයි බලන්නකෝ ඉඳගත්තාම මොකද වෙන්නේ කියලා. ඒව මොනවත් නැහැ මොහොතයින්ට ගියම රැළ ගහන්න වගේ කාමච්ඡන්දේ එහෙන් එනවා ව්‍යාපාදේ මෙහෙන් එනවා නිදිමත එහෙන් එනවා උද්දච්ච කුක්කුච්ච එහෙන් එනවා විචිකිච්ඡා වෙනවා මේක දීලා දානවා කියන එක ඊටදී අධි කුසලයක් නමුත් ඒක ප්‍රයත්නයක් නැතුව ප්‍රතිපදාවක් නැතුව කරන්න බෑනේ අපිට මේ දානයක් දෙනවා වගේ දෙවෙනි පක්ෂයක් සම්බන්ධ කරන කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. ඒකේ කිදින වටිනාකම. මේ නීවරණ ටික දීලා දානවා කියන එක. ඊට පස්සේ කාට හරි පුළුවන් නම් ප්‍රඥා ශික්ෂා වශයෙන් ඇති හැටි දිහා බලලා මනාපමනාප කරන්න තු වස්තුව දිහා බලන්න පුළුවන් නම් මේක මට වේවා මේක මට නොවේවා මේක හොඳයි මේක නරකයි මේක මනාපයි මේක අමනාපයි කියන එක දුරු කිරීම තමයි ප්‍රඥා ශික්ෂාව කියන්නේ. ඉතින් හැම එකකින්ම අපි අපේ රුචි අරුචිකම් ටික පාවා දෙනවා. ආන්නේ පාවා දීමේ කටයුත්ත නැත්තම් මේ දාණය කියන කටයුත්තේදී යෝගාවචරයට අපි දන්න ටිකට වැඩිය ඊ ගාවට තියෙන එක කී ගුණයකින් වටිනවා. ඒ වටිනාකම තේදී ඒක නොකර අපිට මේ පුළුවන් ටිකේ දන්නේ කහොඳයි නොදන්නේ කාට වැඩිය කියලා දන්නේ එකත් එක්ක ජීවත් වෙනවා. මේ නොදන්නේ කා පේන්න හැමෙන්නේ බුද්ධෝත්පාද කාලෙක විතරයි. මේ ඊගාට කරන්න තියෙන වැඩි හම්බෙන්නේ මනුස්සාත්ම භාවයක් ලැබුවොත් විතරයි. ඊගා වැඩි කරන්න හම්බෙන්නේ ෂණ සම්පත්තිය තියෙන කෙනාට විතරයි. කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙන කෙනාට විතරයි. සත්‍ය ධර්මය අහන කෙනාට විතරයි. පැවිද්දෙන් වඩා ආభాසි තියෙනවා. ඒ තියේදී අපි අද තියෙන බෞද්ධ වැඩපිළිවෙල දිහා බලන්න මේ ලාමක කුසල් වලට ඇදිලා යන හැටි. ඒක දිහා බලනකොට පේනවා මේ බටහිර රටවල් වල එකක් තියෙනවා පාරිභෝගිකත්වයේ කියලා. කිල්ලෝරක් නැතුව වස්තු විනාශ කරනවා. ඔය හෝටල් එකට ගිහලා බලන්න තුන් දිනේ කනකොට විෂිකරන බඳු බඳුම් ප්‍රමාණය. ඒ ඩස්බින් එක පිරෙනවා. අපි කෙහෙල් කොලේ කෑවට පස්සේ ඔය මොකක්වත් නැහැනේ. ගන්නෑ. ප්‍රේසර්ගේ කැපුව විශ් කරා. අර වාදනය ගත්ත මේ වාදනය ගත්ත විශ් කරා. කෑම විශ් කරන්නේ නැහැටි. ඒකට කියනවා පාරිභෝගිකත්වය. අපිට වෙලා තියෙන්නේ ආධ්‍යාත්මික පාරිභෝගිකත්වය. මෙච්චර ලස්සන දෙයක් හම්බෙලා තියෙද්දිත් ඒ ගැන තඹේක සැලකිල්ලක් නැහැ. මේ හරියට මේ සුද්දා මේ වස්තු විනාශ කරනවා වගේ. මේකින් පරිසරයේ දූෂණය වෙනවනේ කොහොම කරන්නේ? පෘථිවිය රත් වීම සිද්ධ වෙනවනේ ඒක කොහොම කරන්නේ? උන්දලා දැනගත්තා නොදැනගත්තා චිත්ත දූෂණයක් වෙනවනේ ඒක නෙමෙයි ඉන්න රට්ටුන්ට වෙලා තියෙන පුදුමාකාර අසහනයක්. නමුත් හිතන්න අර පිරිමැත්මෙන් ජීවත් වෙන මනසලෝ මොකක්වත් නැහෙනේ. ප්‍රයෝජනේ සලකලා අපි අත්තම්මල මුත්තම්මල කරපු විදිහට මම අර උඩ පෙර දින ගිය දවසක ඒ ගෙදර ඉන්න එකනා කියනවා මේ පේන ගල පේනවාද කියලා. ඒකල මේ මේ මං ඉඳගෙන ඉන්න ආසනෙන් භාගයක් විතර ඇති. ඕක අපේ මුත්තා අවුව තපින්න ගෙනත් තිබ්බ ගලලු. හැමදාම අවුව තපලා තිබ්බ තැන ගිහිලා තියනලු ගල. මේ අන්තිම දාසේ බැරි වෙච්ච වෙලාවේ මැරෙන දවසේ තිබ්බ තැන ලෝයි තියෙන්නේ. අවුව තපින්න ගලක් ගෙනාවොත් ඒක තිබ්බ තැන ගිහිලා තියනවා. කවදාකවත් මේ සබහ ධර්මයේ තියෙන පිහිටීම වෙනස් කරන්න යන්නේ වෙනස් කරොත් දන්නවා සාහ ගන්නවා කියලා. දැන් මේ පොළොව කඩන හැටි බලන්න. දැන් මේ ගස් කපන හැටි බලන්න. දැන් මේ වතුර හරවන හැටි බලන්න. හිතනවාද ඕක මේ ගුරුත්වාකර්ෂණයත් එක්ක සුහදකමක් කියලා. මේක පටලවා ගත්තට පස්සේ ලෝකෙ කරකවෙන්න එපායි. අපි නැත්තම් අපේ දරුවන්ට ඉති ඒවට අපිට කරන්න දෙයක් නැහැ. නමුත් මට කරන්න පුළුවන් දේ තමයි ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කරනවා මිස අතිශෝක්තියට යන්න එපා ආමිෂයට. සද්ධර්මයේදී සීල සමාධි ප්‍රත්‍යාවල හැම වෙලාවම බලන්න අධිකුසලේ මොකක්ද ඒකට කියන ඕපනයික ගතිය කියලා. එnde ende ende ende ධර්මයෙන් සත් ධර්මයට යනවා. පුරුෂයන්ගෙන් සත් පුරුෂයන්ට යනවා. එnde ende ගැඹුරෙන් ගැඹුරට යනකොට වට පිට බලන් දේවා. මහින්ත් එක යම්මචන් කියාගෙන ආපු කිසි කෙනෙක් නෑ උතන. ඒක කියන්නේ කඹේ ඇවිදිනකොට කරටක් දාගෙන ඇවිදින්න බෑ කියනවා. මම කානිවල් යනකොට නම් පුළුවන්. සුපර් මාකට් එකට යනකොට යනකොට පුළුවන්. ඕනේ බයිලාවකට යන්න කට්ට හදන හලෝ මචං කොහොමද මචං කිය කිය යන්න පුළුවන්. කම්බියේ විදිනකොට බෑනේ. හොඳටම ගැඹුරු දියවැලක් කපාන යනකොට පුළුවන් ද කටක් දාගෙන පීනන්න. ඔගේ මතක තියාගන්න අධි කුසලයට යනකොට මේ පිරිස හැලෙනවා. ඒතකොට කොන් වෙන ගතියක් දැනෙනවා. අපිට ඒට වැඩිය හොඳයි කෙලිසුත් ධාන පිරිසත් එක්ක ගත කරන එක හොඳයි. ඒක කියනවා අලිපන්තික සමාජිකත්වයට වැඩිය බලුපන්තික රජකම හොඳයි කියලා. ඒක තමයි අපේ ජීවිතේ පේන්න තියෙන්නේ. ඊ ගාවට තියෙන පන්තියේ සමාජිකත්වයට වැඩිය අර මේකේ අයිය වෙන්නේ මුදුන වෙන්න, අක්ක වෙන්න, පැහිය වෙන්න ඔක්කොම කියලා සාදු කියව ගන්න. ඉතින් මේක තමයි මාර්යාගේ දෙවෙනි මාරසේනාව. ඒකට හුදෙකලා වීම තමයි නැත්නම් හුදෙකලාට බය නැතිකම. පෞරුෂත්වයේ තමයි මේ භාවනා රාම සහ භාවනා රති කියලා කියන්නේ. ඒක නිසා මුදිතාවක් තියෙනවා නම් සම්බන්ධතාවය බලන්න අනුන්ගේ සැපේ සතුට වෙන ගතිය තියෙනවා නම් අපිට ඉබේම එන දේ තමයි අධිකුසලෙට නිකම්ම ඇදලා යනවා. කල්යාණ මිත්‍යා දකින්නකොට ඕන කැපකිරීමක් කරනවා. සද්ධර්මය ඇහෙනකොට කන් දෙකම දීලා මුළු හදින් බනහනවා. ආනේ ගතිය එන්නේ නැත්නම් ඒ ගතිය තාම ඇවිල්ලා නැත්නම් මට කියනවා කියන්න වෙනවා නම් අනේ මං අනුන්ගේ දැප්ප බලනවා තමයි. ඒත් මට අධිකුසලයට කම්මැලිකමක් තියෙනවා කියලා ඒක සද්ධර්මයේ වෙන්න බෑ. හරිපුත්තු සාන්ති කියනවා එහෙමනම් මේ බුද්ධ ඥානවාසයෙන් නිග්‍රහයක් වෙනවා. බුද්ධ ඥානසික කියපදී පටලවාගෙන තියෙනවා. ඒක නිසා මුදිතාව තියෙනවනම් මේ කියන අරතිය හිටින්න බෑ. හැම වෙලාවෙම යා මේ අධි කුසලයට හැරිලා අධි කුසලයට නතු වෙලා ඒ දිහාට හිත යොදලා ගත කරනවා. එතකොට ඇයි පේන වැදගත් දෙයක් තමයි මම පුද්ගලිකව මං වගේ එකෙක්වත් නැහැ මේ ලෝකේ. අනිත් හැම කෙනාම නිදහතර කරනු හොයනවා මේ ජනප්‍රිය වෙන්න. තැනගත් එක්ක යන්න. කඩාගෙන යන මනුස්සයා තමන්ගේ බාර තමන්මයි හදාගන්නේ. අධි කුසලයට යනකොට කිසිම කෙනෙක්ගෙන් උපදේශයක් ගන්න බෑ. දුන්නොත් උපදේශයක් කකුල් මාට්ටුවක් තමයි වැටෙන්නේ. කිසිම කෙනෙකුට බෑ මොකද ඔක්කොටම ඕන වෙලා තියෙන්නේ මේ කාමයේ කියන හෝ රතිය. ඉතින් ඒකට ගැළපෙන්න තමයි කටයුතු කරන්නේ. ඉතින් ඒ පාරේ යන කෙනාට කියන්නේ ගඟ දිගේ ඉහළට පින කෑ කියලා. මේකෙදි තාම වටන මේ චෛතසිකය තමයි අරතිය කියලා කියන්නේ මම අහලා තියෙනවා බණ. ඉස්සෙල්ලාම අහපු දවසේ මට තේරෙන පටන් අරගත්තා. මේ ගමනේ යනකොට දෙන්නේ කොට කට්ටක් දාගෙන යන්න බෑ. මේ ගැන කවුරු කතා කරන්න කැමතිත් නැහැ. මොකද ඒගොල්ලන්ගේ ක්‍රියාවලියෙම තියෙන්නේ ක්‍රියාපටිපාටියෙම තියෙන්නේ ලාමක කුසලයට යනවා අධි කුසලයේ තියෙදි බෙනිබෙනි. මෙන්න මේක නතර කරන්න නම් සරුවචන්සේ සඳහන් කරලා තියෙනවා රාමඳුරන්න කියනවා යම් කිසි කෙනෙක් කියනවනම් මම මුදිතා චේතු විමුක්තිය ලැබුවයි කියලා ඒ මනුස්සයෙන් අහපන් කතම් භාවිතාකෝ ආවසෝ මුදිතා චේතු මුදුම කොහොමද මුදිතා චේතු ඇති වැඩි කියලා අහපන් ඒ ඒ වඩන ලදේක මොන ගති කොහොමද යන පාර පෙන්වන්නේ කියලා මම මොකක් પરමාර්ථ කරන තියෙන කියලා බලපන්. ඒ වගේම මොකක් පරියෝසాన කරන මොනවද ඵල ලැබිලා තියෙන කියලා අහන්න. ඒගොල්ලෝ වඩන්නම් වාලේ වැඩුවට කරුණාවෙන් මුදිතාවෙන් කරන්න දන්නේ මෛත්‍රිය මුදිතාවෙන් කරන්න දන්නේ මුදිතාවෙන් අරතියෙන් කර කරන්න දන්නේ ඔය ආචෛත්‍ය ගුණා බැඳා වගේ කරන්නම් වාලේ කරනවා. ඇත්තටම කියනවනම් කවුරුත් පටන් ගන්න එතනින් තමයි. නමුත් ඉස්සරහට යනකොට ඒ මෙත්තාදාගත සූත්‍රයේදී ਸਰවඥාන්සේ කියලා දෙනවා. මුදිතා චේතෝ විමුක්තිය වඩනවන යම් කිසි කෙනෙක් සති සම්බොජ්ජංගයේ දක්වා සතිය වඩලා තියෙනවා. බොජ්ජංග මට්ටමට සතිය වඩලා ඒ සතිය වැඩිීමේ කර්මාන්තයේදී මුදිතා චේතෝ විමුක්තියෙන් වඩලනද සතිය දිහා බලන්න. මේක ටිකක් ගැඹුර දකින්න අමාරු වෙන්න ඉඩ තියෙනවා. මමත් මේ කියන එකම නෙමෙයි 100ක් හරියන්නේ. මෙන්න මෙහෙම නිදර්ශන දෙක තුනක් මට දෙන්න පුළුවන් අපේ මේ කහාකච්ඡා කරපු දේවල් එක බලනකොට. අපි දැන් මේ මෙතන ඉන්නවනේ අලුතෙන් ආපු කට්ටිය ඉන්නවා, පාරණ කට්ටිය ඉන්නවා. විවිධ විවිධ මට්ටම් වල ඉන්නවනේ. ඒක නිසා කෙනෙකුට භාවනා කරගෙන යනකොට එයා බණ කහලා තියෙනවා කියලා හිතමු නැත්තම් හදාරන්න වෙලා තියෙනවායි කියලා උපක්ලේශ ධර්ම ටික මේ භාවනා කරන යනට ඕබාස ඥාන පීති පස්සද්දී සුඛාදී දේවල් මතුවෙනවා. ඕවා අල්ලන්න යන්න එපා. අල්ලන්න තු පුළුවන් තරම් තමන්ගේ අරමුණේ ඉන්න කියලානේ මේකේ කියන්නේ. උපක්ලේශ 10ක් තියෙනවා. ඒ උපක්ලේශ එනවා. භාවනා කරනට එනවා. එතකොට අර තමන් අරමුණේ ඉන්න සරල භාවයේ කඩාගෙන මේ එන ආලෝකයේ දිගේ ගියොත් භාවනාවේ භාවනාවේ මූල කර්මත්තන් අනදර කරා වෙනවනේ. මූල කර්මත්තන් නෙමෙයිනේ. එතකොට ඉන්නේ නිසා ආලෝකයේ මතුවෙච්චාවයි. පුළුවන් තරම් තමන් අර ඒක තියෙද්දිමත් මූල කර්මත්තන් එන්නේ. විවිධාකාර ලස්සන ඥාන පහළ වෙනවා. බුදුම දැකපු එන්න පටන් ගන්නවා. එතකොට මේක අම්මා මුත්තනති කාලවත් මේ ඥානයක් ආවයි කියලා අපි අර අරමුණ අමතක කරලා සත්‍ය අමතක කරලා ඒක දිගේ අර මේ හරස් පාරක දාගෙන යනවා. ඒ වගේ පීති පස්සද්දි සුඛ වගේ ධර්ම ඉතින් අපිට අමාරුම උපයන්න තියෙන දේවල් උපේන හැම වෙලාවෙම අපිට ඒක උපයන්න හේතු වෙච්ච අරමුණ හෝ සතිය මතක නැතුමදි කියනවා. ඒක උග්ඝහ එහෙම නැත්නම් කියන්නේ හොඳ පග්ඝහෝ පග්ඝහෝ කියන හොඳ වීර්යයක් එනවා. මොන જાති කිරුවත් අර ඉන්න කට්ටි නැගිටලා කියත් මම මේ භාවනාව කරනවා. එක්ක මම රෑ ඉඳගෙන හරි භාවනා කරනවා කියලා හොඳ වීරියක් එනවා. ඒ වගේම අදිමුක්ක කියලා පේන පටන් ගන්නවා නිකන් තැනකට යන්න හදනවා වගේ. ඉස්සරහා නිකන් දොර විවෘත වීමකට එන්න හදනවා වගේ ඒකට කියන පෙරදැක්මක් එන්න පටන් අර ගන්නවා. උප ဋ ාහන කියලා කියන සතිය පිහිටනවා. විනාරමුණ ගිය සතිය තියෙනවා. මේකේ සතිය තියෙනවා කියන විදිහට සතිය ප ဋ ාහන වෙලා උප ဋ ාහන වෙනවා. උපේක්ෂාවකුත් වෙනවා. නමුත් නිකාන්තියක් තියෙනවා මෙතන. මේ එන දේ අල්ලනවා මූල කර්මස්ථානේ අමතක කරනවා. මේ වචනේ මේ දෙන විදර්ශනා උපක්‍රේජ පිළිබඳ වරදවා ගත්තොත් මොකද වෙන්නේ කියලා බලන්න. ආලෝකේ පහළ වෙනකොට බයක් පහළ වෙනවා. ඉවරයි. ආලෝකය කියන්නේ උපක්ලේශයක් සමතේ මගේ හිතේට නොයාවා කියලා ආලෝකයට කරප්පන් එන්න පටන් ගන්නවා. අසහාත්මක ලක්ෂණ පහළ වෙනවා. ආලෝකයේ පහළ වෙන එකට බැඳෙන්නත් එපා ගැටෙන්නත් එපා. මේ උපක්ලේශ වර්ධවගත් එක නා ආලෝකේනකොට ඒකත් එක්ක ගැටෙනවා. ඥානෙ පහළ වෙනකොට ඒකත් එක්ක ගැටෙනවා. අනේ මගේ හිත සතියෙන් කැඩේ, අරමුණෙන් කැඩේ. ඒ නිසා එයාට සමන්ටම හම් වෙන භාවනාවේ ඒ ප්‍රතිඵල ඕනාට වැඩිය බාධාවකට සලකන්න පටන් අරගන්නවා. මේක මම දැකලා තියෙනවා විපස්සනා කරන අය අතර සෑහෙන දුරට ලියලම එවනවා අනේ ස්වාමීන් වහන්සේ භාවනා කරනකොට මට ප්‍රීතියව බලන්නකො මගේ හිත සමාධියට වැටලානේ ඉතින් දැන් කොමකට මම කරන්නේ එයා හිතන්නේ මේ ආලෝකය පහළ වෙන්න පුළුවන් සමාධියේදී විතරයි ඒක හැම වෙලාවෙම බාධා කරනවා කියලා නෑ විපස්සනාදී පහළ වෙන්න පුළුවන් උපක්ලේශ වෙන්නත් පුළුවන් නමුත් ඒක පහළ වීම සුබ ලකුණක් ඒකට අහුවෙන්නේ නැතු යන එක තමයි තමන්ගේ ප්‍රයෝගයේ තියෙන ඒ වෙනුවට පහළ වෙන එකට ද්වේෂ කරොත් ඕභාතේ පහළ වුණට ද්වේෂ කරොත්, ඥානේ පහළ වුණට ද්වේෂ කරොත්, පීතිපත්සද්දී සුඛ පහළ වුණට ද්වේෂ කරොත්. එතකොට මේ පේන්නේ තියෙන්නේ යාට සති සම්බොජ්ජංගය මුදිතා චේතුමිතිය වඩන්න යදන්නේ. හම්බෙන හැම එකකටම සැක කරනවා. එහෙම නැත්නම් අපි හිතමු භාවනා කරන්න ආවිලා දෙවෙනි දවසේම වගේ එකපාරට මේ වගේ ආලෝක පීති පහළ වෙච්චා මේ හිතන මට කොහොමද ඉන්නේ මම මේ අලුත් එක්කනේ මට වෙන්න බෑනේ දැන් ඉස්සල දවසේ මට භාවනා කරගෙන යනකොට විනාඩි 45ක් විතර ගිහිල්ලා ආනපානිය අහුණයි කියන්නේ. ඊට පස්සේ අපි ඉඳ ගන්නකොට ආනපානිය අහුවෙච්චාම ඒකත් ප්‍රශ්නයක්. කොහොමද ස්වාමීන් වහන්සේ එහෙම වෙන්නේ බණ්ඩ ඊයේ මට මෙච්චර අමාරුවෙන් තමයි හරි ගියේ. අද ඉඳ ගන්නකොටම හරි ගියයි කියලා අර තමන් වෙතට එන සුබ ලකුණ ඒක දිහා නුහුරට බලන ගතියක් යනවා. උනට ප්‍රේම කරන්න ගියත් අහුවෙනවා. නුහුරට බලන්න ගියත් අහුවෙනවා. ඒ නිසා මේ මේකට නూరుට බලන ගතිය නැති කරන්න මුදිතාවක් තියෙන භාවනා කරන්න ඇති පිටසක ප්‍රීතිය පහළ වෙන වෙන කාටවත් පහළ වෙච්චාව. හැබැයි උකට බැඳෙන්න එපා. ඒකකොට කොච්චර මේ භාවනා කරන අරමුණේ හිත තියෙන්නත් ඕනේ. ඒ භාවනා කරන යනකොට මේ ඕබාස ඥාන පීචපසදී පහළ වෙන්නත් ඕනේ. ඒක අඳුරන්නත් ඕනේ. අඳුරගෙන ඒකට බැඳෙන්නේ නැතුව වෛරත් නොකර ඉන්නවයි කියන එක. ඒ දකින උපක්ලේශයට බැඳෙන්නත් එපා වෛර නොකරත් ඉන්නවා කියන තමයි දැක ගන්න අමාරු දෙය. විනිවිද දකින්න අමාරු දෙය. ওই දෙකෙන් එකට අපි අහුවෙනවා. එක්කෝ ඒකට අහුවෙලා අරමුණට අනන්තර කරනවා. මූල කර්මත්තානේ අමතක කරලා එහෙම නැත්නම් දැකීමම මුස්පීන්තුවක් කරගන්න. ওই දෙකම නැතුව මැද පාරේ යන්න ඒ යෝගාවයට අවශ්‍ය කරන ගුණේද කියන්නේ මුදිතාව භාවනා කරනකොට මතු වෙනවා. ඒක සුභාසින්තනයක්. මේ සුභාසින්තනයේට මේ සිරි දෙව්දුවට මූණට කියලා ගහන්න යන්න එපා. හැබැයි අමතක කරන්න තිබා මූල කර්මත්තා. එතකොට යා උපමාන දෙකක් දිගේ භාවනා යන්නේ. පේන දේ ගැන දන්නෝ, අවුල නැති බව දන්නෝ, කරගෙන ගිය භාවනාවේ සතියේ මූල කර්මත්තා රකින්නකොට ඒකට කියනවා සති සම්බොජ්ජංගය. මුදිතා චේතෝ විමුක්තිය අරස කරලා දෙනවා කිය. එහෙම නැත්නම් අපි මේ වැඩෙන සතිය බාධා කරගන්න. කමඨාන් සුද්ධ කිරීම මේක හදලා දෙන්න පුළුවන්. නමුත් හරිම අමාරුයි තේරුම් කරලා දෙන්න. මොකද මේ උපක්ලේශ පිළිබඳව ඕනාට වැඩිය බීතිකාවක් ඇති කරනවා. ඒ වගේම අපි හිතුවොත් එහෙම මේ සමූහයක් භාවනා කරනකොට කතෝලික මිනිස්සෙක් මෙතෙන්ට ඇවිල්ලා භාවනා කරනවා. භාවනා කළේ යා කියනවා මේ අනේ රාජ මට ෂෝක් එකට මේ මේල හම්බුණා. ඉතින් කොහොමද කතෝලික මිනිස්සුන්ට භාවනා කළා හරියන්නේ බලනකො ඒගොල්ලෝ මිත්‍යා දෘෂ්ටිකනේ. අපි නෙමෙයි සම්මියා දෘෂ්ටිකේ. යාට කොහොමද වෙන්නේ කියලා අරක පිළිගන්න කැමති නැහැ. බෞද්ධයෝ කැමති නැහැ. ඔය IMS එකේ රිසර්ච් එකක් කරලා තිබුණා. ඇත්තටම මයි ළඟ ඉස්සර තිබුණා ඒකේ CD එක දැන් නැහැ. ඒ Inside Meditation Society බාහිර මැසචුසෙට් වල තියෙන ඇමරිකාවේ. ඒකේ කරලා තියෙන රිසර්ච් එකක්. අධ්‍යාපනයේ ඉදිරියලා ඉන්න දක්ෂ කොල්ලෝ කෙල්ලන් කියලා තියෙනවා මේක රිසර්ච් එකක්. කැමතිනම් වොලන්ටියර් කරන්න කියලා. සමහරු බුද්ධ ආගමේ, සමහරු කතෝලික ආගමේ, සමහරු මුස්ලිම් ආගමේ, සමහරු Hindu ආගමේ. එක එක ආගම් වලට කියලා තියෙනවා එකම අරමුණක හිත පැවැත්වුවාම මොනවද වෙන්නේ කියලා. ඒ කට්ටිය හොර දක්ෂ කට්ටිය මේ sannivedane. මොකද වෙන්නේ කියන්නේ කියලා. ආගමක් නැහැ. ආධ්‍යාත්මයක් නැහැ. ආනපාන දෙනවා. එහෙම නැත්නම් පිම්බීම හැකිලිම දෙනවා. එහෙම නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්ව දෙනවා. මොකක් හරි අරමුණක් දෙනවා. මේ ආගමක් කියන්නේ නැතුව. කිව්වට පස්සේ මොකද වෙන්නේ කියලා ලියනවා. ඊට පස්සේ ඒගොල්ලන් කියන ওই පැත්ත නෙමෙයි මෙන්න මේ අරමුණේ තියාගෙන ඉන්න හිත. දවස් දෙක තුනක් ගියාට පස්සේ ඒ හොඳ පිඤ්ඤති දරුවෝ ඒගොල්ලන්ට යනවලු ඔය කියන ප්‍රභාස්වර තැනකට. එහෙම නැත්නම් මේ අරමුණ හොඳටම ගෙවිලා ගිහිල්ලා නිකන් විවේක ස්ථානයකට යනවා. එහෙම නැත්නම් කෙලවරක් නැති, හැප්පෙන්නේ නැති, වැටකටොත් දුල නැති විවේක තැනකට යනවා. ඊට පස්සේ යාගෙන් අහනවලු දැන් මේ මොකද්ද කියලා. ඉතින් කතෝලික එක්කනා කියනලු තමයි සර්වධාරි දෙවියන් ආශ්‍රය කියන. Hindu එක්කනා ආවගම කොතම බ්‍රහ්ම පදාර්ථය කියලා කියනවා. මුස්ලිම් එක්කනා කියනවලු ඕක තමයි අපේ නවිනායකතුමා ගල්ලෙනේ ඉනකොට දැකපු ආලෝකය කියලා. ඉතින් හැම කෙනාම මේක මේ අදිමානසික ශක්තියක් කියලා කියනවලු. ඊට පස්සේ ඒක ඒගොල්ලෝ නිස්ඨාව කරගන්නවා. අනේ අපි කිතාන්ට දෙයන්නන්සි බලන්න බෑ කියලා නෙමෙයි පේන්නේ. අපි ඉති බ්‍රහ්මපදාත්තේ මරණයට පස්සේ ගන්න එකක් කියලා නෙමෙයි තියෙන්නේ. කියලා කියනවලු බෞද්ධයන් ඒකට බලවලු ඔතනින් පරිසං වෙන්න කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඕක තමයි පටන් ගන්න තන අවධානය නෙවෙයි. ඔතනින් තමයි පරිසං වෙන්න ඕන කියලා. ඒක නිසා භාවනාවට පෙළඹෙන මනුස්සයා පේන දේ විස්තර කරන තමන්ගේ අදහිල්ල හැටියට තමයි. පේන දේ කවදාවත් විස්තර කරන්න බෑ. තමයි මේ දෙවියෝ අදහන කෙනෙක් නම් මේක දෙයයන්න්ත කියලා. බ්‍රහ්මයා අදහන කෙනෙක් නම් ඒක බ්‍රහ්මයා කියලා. කෙනෙක් කියන බොහොම ස්තුතියි. ඔබතුමලා අපි මේ පරිශන ගත් එකට අපි හිතුවේ නෑ මේ බ්‍රහ්මයා නැත්නම් බ්‍රහ්ම ගුණේ මේ ආත්මෙදි ලබින්නවත් පුළුවන් වෙයි කියලා. අපි හිතුවේ නෑ මේ නබිනායකතුමා දැක්කා වගේ අපිටත් මේ ආලෝකය දැක් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතියා ඊට පස්සේ ඒක දෙනවා ඉන්ටර්ප්‍රිටේෂන් එකේ මොකද්ද මේ අර්ථකතනේ කියන අදහගෙන යන දේ තමයි පේන්නේ. පේන දේ තමයි අදහන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මේක දකින්න තැන තමයි භාවනා පටන් ගන්න තැනකට අහු වෙන්න එපා. බය වෙන්නත් එපා. මේක දිගේ යන්න කියලා. මේක කියපු ගමන් කට්ටිය කියනවා සංස කතෝලික අයට කොහොමද ආලෝක පහළ වෙන්නේ? වෙන්න බෑනේ අපේ බුදුලෙට නේ තියලා තියෙන්නේ. බුද්ධියට සින්න වෙලා තියෙන සිංහල බෞද්ධයට විතරයි. ඉතින් ගියාම මේ මුස්ලිම් මිනිස්සුරු කොහොමද ඉන්නේ කොහොමද තරක් කපන මිනිස්සයා උට සීලෙත් නැහැ ඉතින් කොහොමද සාංශ මේ ආලෝකේ බලන්නේ අපි මේ પરම්පරා හතක් භාවනා කරලා දෙන එකක්වත් පහල වෙලා නැහැ තව අපට මෙන්න තම්බි කෙනෙකුට ආලෝකේ පහල වෙලා හිතා ගන්න බෑ බෞද්ධයාට බෞද්ධ හිතා ඉන්නේ මේක සිංහල බුද්ධ ධර්මයට උරුම කරලා තියෙන කියලා ඒ නිසා ජොන් කබට් සිං කියන මිනිස්සයා ජාත්‍යන්තර සම්මන්ත්‍රණයකදී දලයිලාමතුමාට දෙනවා සතිය තියෙනකොට වැටෙන ආකාරය. සත්‍ය කියලා කියන්නේ මොකට ප්‍රතික්‍රියා කරන්නේ නැති මොනම දෙයක්වත් අපේක්ෂා කරන්නේ එන දේ නැහැරියට කියන එකයි. ඕකයි වෙන මොකක්වත් නැත්තේ නෑ. එන දේ කියන එකයි කියලා හරිම ලස්සනට කියනවා කියලා අහනවා. දලලමතුමාගේ is this buddhist කියලා. මේ සත්‍ය බුද්ධ ආගමේද කියලා. සත්‍ය බුද්ධ ආගමටයි දෙන්නේ නෑ. දලලමතුගෙන not buddhist it is humanistic කියලා. ඒ මිනිස්සුන්ට විතරයි කරන්න පුළුවන්. ත්‍රිසේනකට බෑ. මේක මේ බෞද්ධයා බුදලියට බාර අරගෙන කමක් නැහැ. ඒක වඩනවා නම් වඩන්නෙත් නැතුව බල්ලා පිටුරු කන්නෙත් නැහැ කන බොනාට දෙන්නෙත් නැහැ. ඒ මොකද අපිට මුදිතාව නැහැ. මම හොඳ වෙලාවට මේ කතෝලික ආමතුරු කෙනෙක් එක්ක ඉඳලා තමයි නැත්තම් කතෝලික ආමතුරු කියන්න බෑනේ. ධම්මික ආමතුරු කතෝලිකයා ආමතුරු කෙනෙක් වෙලා. ඒ ආමුරුත් එක්ක වැඩ කරපු නිසා ඒ ශාන්සේ නිතරම කියනවා උඹලා හිතාගෙන උඹලා මේ සකල සිරින් පිළි ශ්‍රී ලංකාවේ ධර්මද්වීපයේ ඉඳගෙන ධර්ම ප්‍රචාරය කරනවා. තෝපි එකෙකුට බුද්ධ ආගම තේරෙන්නේ නැහැ කිව්වා. බුද්ධ ඥානසේ පෙන්වන සත්‍ය එකෙක්වත් වඩන්නේ නැහැ. ඒකෙල්ල අනුන්ට මේ බිස්නස් කරන්න පටන් ගන්නවා. කියලා මට මුලදී හොඳටම බැනපු නිසා මේ වගේ දේවල් කියනකොට මට හොඳට තේරුණා මේක සම්ප්‍රදායෙන් පිටින් ඉඳලා බලන්න ඕනේ මේ ප්‍රශ්නේ දිහා. සම්ප්‍රදාන කුල බැලුවොත් අපි දන්නේ භාවනා කරපු උසස්මයට විතරයි මේ අවබෝධ ඥාන පීටි පස්සද්දි පහවෙන අපි වගේ නරපණුවන්ට මේ අමුදරුවන් රකින්න අපිට කොය ඥාන පීටි පස්සද්දි හම්බ වෙන්දෝ කියලා හම්බ වෙනකොටම කරප්පා. හම්බ වෙනකොට මේක ආශාත්මක ලක්ෂණ පහල කර ගන්නවා. ඒ මොකද අපි ළඟ මුදිතාව නැහැ. අනුන්ගෙට ලැබෙන සැපකට සතුටු වෙන සමාදම් වෙන ගතිය තියෙනවා නම් Taman ළඟට එනකොටත් Tamanට පුළුවන් මේ ටිකක් ඉවසන්න. අනුන්ගේ සුවපතට ඊර්ෂ්‍යා කරන එක නතර තමන් ළඟට සැපේන කොට සැකයක් ඇති ඇත්තටම මේක මටද කියලා. ඉතින් ඒ නිසා භාවනාවේදී සති සම්බොජ්ජංගේ වඩනකොට තමන් කරා එන හොඳ ලකුණු තියෙනවා. නරක ලකුණු තියෙනවා. ඒ හොඳ ලකුණු ආවට ඒක නරක උපක්ලේශ වෙන්න පුළුවන් බව හැබෑව. නමුත් උපක්ලේශ වෙන්නේ ඒකට අරති වැඳුනොත් තමයි. ඒ වෙන ද්වේෂ කරන්න කියලා කවදාකවත් කියලා නෑ ඒකට. ඒ විනෝඩ ඒකට මධ්‍යස්තව බලන්න ඕනේ. ඒ නිසා භාවනා කරගෙන යන කෙනා ඒ මුදිතාව කරන වෙලාවේදී එයා දැනගන්න ඕනේ මේ භාවනාවේ හොඳ නරක දෙකම එනවා. ඒ එකකට හරි මේක වේවා මේක නොවේවා මේක මම ගන්න ඕනේ මේක මම විසි කරන්න ඕනේ කියපු ගමන් ඒ කෙනාට වෙන්නේ මොකද සමබර ආහාර වේලක් ලැබෙන්නේ නැහැ. පරණ පුරුදු Taman කැමති විදිහ තමයි يعني මිරිස් කන්න කැමති එක මිරිස් විතරමයි කන්නේ. උකට කවදාකවත් අර භාවනාවෙන් හම්බෙන සම්බල ආහාර වේල ලැබෙන්නේ නැහැ. සීනි කන්න කැමති කා සීනි සීන පැත්තමයි යන්නේ. උදාහරණයක් වශයෙන් කියන්නේ ඇටෝම් මේසයකට නැත්නම් අපි ඇටෝම් මේස් කියලා කියන එක දන්නවනේ බුෆේ ඩයට් එකේ තියෙන. බුෆේ ඩයට් එක ඔක්කොම ජාති තියෙනවනේ. ඒ වුණාට තමන් බෙදාගන්නේ තමන් රුචි දේ විතරනේ. ඒකනේ ඌ කාලා රස කියන්නේ ඇටෝම් මේස ගැන වචනයක් ප්‍රකාශ කරනවා. වචනේ ප්‍රකාශයට ඌ කෑවේ ඌ බෙදාගත්ත ටික විතරනේ. ඌ බෙදාගත්ත විතරනේ බොක්කට යන්නේ. ඒ ටික විතරනේ ඕජාවක් බවටපත් වෙන්නේ. ඉතින් ඒ කාපු දේ වසනම් මැරෙනවා. කාපු දේ හොඳ නම් ඕජා වෙනවා. උතුරට මේසේ ගැන කියන්න අයිතියක් තියෙනවද කියලා බලන්න. මේසේ ඔක්කොම જાති තියෙනවා. නමුත් අපි තෝරාගන්නේ මොකද්ද? යන්න ඉස්සෙල්ලම බොනේ එක තෝරන්නේ මොනවද කියලා අපි දන්නවනේ. දීවැඩිය කාර්යය තෝරන්නේ මොකද්ද? සීනි. කොලෙස්ටරෝල් තියෙන එක තෙල්. ඒක කරලා කාලා අයිතිකාරයට බැනලා බැන එනව නැද්ද කිය මෙතරම් මීයක බලන්නකෝ මේ සීනි දුන්නනේ මට. මට අන්තිම නරක දෙන්නේ කියලා බෙදා ගන්න මේකමයි. ඒකල ඌට බැන බැන එනවා. මේ සරබීම තියන්න වටනොත් මේකට කියලා බන්නකොට බෝතලේ අඩියක් බල්ලා විල්ල තියෙන්නේ. ඒක සරබීම තිබ්බට බයිනවා. තෙල් කැම ගෙදරින් හම්බෙන්නේ නැති නිසා ඇති වෙන පැලෙන්න කාලා කියනවා බාන්න කොලෙස්ටරෝල් නැගලා නහුතෙට නියක්ෂයා කරපු වැඩේ කියලා. මේ ලෝකේ කියන්නේ ඇටෝමේෂයක්. අපි බෙදාගන්න දේ තමයි අපි වළඳන්නේ. ඒක ලියලා මේ ලෝකෙට බනින්න හදන්නේ. ඒ මිනිස්සයා බලන අර පටු දර්ශනේ නිසා. මුදිතාවෙන් එක පැත්තක් කරලා දෙනවා. කාට හොඳ වුණත් ඒ හොඳ දීට සාදු කියපන්. එතකොට අපිට නරක සමාදම් වෙවි ඉන්න වෙලාවක් නැහෙනේ. අපි හිත නිතරම තියෙන්නේ හොඳ පැත්තේනේ. ඒ වගේ අපි භාවනා කරනකොට යම් වෙලාවක මොන මොන හරි හොඳ දෙයක් වෙච්චාම අපි ඒක සැකමුසු ඒ විදිහට කියනවා මිසක්කා අනේමට ආලෝකයක් කාලනවා මට බයක් හිතෙනවා මම ගියා. මම අයින් කෙරුවා. අද තිබුණා දෙක තුනක ලියලා තිබුණා ඒවා. මට ආලෝකයක් පහළුණා. මම විජහාට වමට සිග්නල් දාලා දකුණට කපලා ගියා. මොකද ආලෝකයේ භයානකයි. ඒ මොකද ඒක උපක්ලේශ වෙන්න ඉඩ තියෙනවා කියලා. ඒක අමාරිසය කියනවා ඒ දවස්වල විනෝද සමයේ තිනකොට මේ අල්ලපු ගෙදර මිනිස්සයා මැරිලාලු. මොකද මඤ්ඤොක ගහක් ගාවි ඉඟුරු ගහක් හිටවලා. ඉඟුරු මඤ්ඤොක එකට හදපුවාම අවුව මැරෙනවානේ. මේ මඤ්ඤොක ගහක් ගාවි ඉඟුරු ගහක් හිටවලා මිනිහ මැරිලා. අපිට තියෙන බයිලා කතා දිහා අහගෙන ඉන්නකොට මේ ਬਾගෙට තැම්බිච්ච අලත් එක්ක ඉන්න එක මට අමාරි සයියත් එක්ක ඉන්නා වගේ තමයි ඔයගොල්ලොත් එක්ක ඉන්නකොට. උද්දී ඉඳලා හැන්ද වෙනකන් hina කාලා ජීවත් වෙන්න පුළුවන්. බත් තියලක් ඕනේ නැහැ. ඒ මොකද මේ දේවල් අල්ලන හැටි. ඊ අල්ලගත්ත ක්‍රමේ අම්මා මුත්තා කිව්වත් ගලවන්නේ නැහැ. තායගෙට කබල්ලාය කියලා මුත්තා බලනවා යන් කිව්වලු. ඒ වගේ මේ ආලෝකය හොඳ නැහැ කියන එක අල්ලෙවුවා ඒ මනුස්සයා පුදුමාකාර බීචිකාවකට එනවනේ. මේක සමතේට යනවා වෙන්න ඇති නැත්නම් උපක්ලේශ ආලෝකේ උපක්ලේශ වෙන්නේ නැහැ. ඒකට බැඳීම හොඳ නැහැ. හැබැයි කවදාකවත් කියන්නේ ද්වේෂ කරන්න කියලා. ඒ ද්වේෂ කරන තැන බේරණ තියෙන චෛසික තමයි මුදිතාව කියන්නේ. පැමිණිච්ච සැප තියෙන්න නින්දේකට. අනවශ්‍ය විදියට සිප වෙනඳ ගන්න යන්න එපා. අනවශ්‍ය විදියට වෛර කරන්නත් එපා. ඉතින් එහෙම වෙනවනම් අපිට අද කොච්චර සන්තෝෂයට වුණාද මේ ලෝකේ. අද ඉපදින ළමයි කොච්චර වාසනාවන්තද බලන්න දැනුමත්. ඒක දකිනකොට පේනවනේ අපි පොඩි කාලේට වැඩිය පොඩි උංගාව මොකද්ද හැකියාවක් තියනයි කියලා. දැන් පොඩියෙකුට කම්පියුටරයක් දෙන්න බලන්න. කවුරු කියලා දෙන්න ඕනද කියලා බලන්න. පොඩියෙකුට උපකරණයක් දෙන්න බලන්න ඌ පොත කියවලා ටක් ගාලා කියලා දෙන හැටි තාත්තටත් මෙන්න මේමයි මේක පාවිච්චි කරන්න ඕන කියලා. ඕන දෙයක් කැටිච්චාම මහමිනියට තේරෙන්නේ නැහැ. පොඩි එක හිමීට කාමරේට අරන් ගිහලා ඇවිල්ලා තාත්තා මෙන්න මෙතන මේක මෙහෙම කරන්න ඕන කියලා කියන කොහෙන්ද මේ? කොහෙන්ද මේ දැනුම? උන් එන්නේ මේ ලෝකෙට එන්නේ මේ ලෝකේ මට්ටමට දියුණුවාට පස්සේ තමයි. උන් බ්‍රහ්ම ලෝකවල දිවි ලෝකවල ඉඳලා එන මිනිස්සු. අපි දන්නේ අම්මලා තාත්තලා තමයි මැට්ටෝ. උන් අර පොඩි එකාට අර පරණිව දාන්න ගියාට උන් අල්ලන්නේ නැහැ. උන්ට දෙන්න ඕනේ ඒ ভাইබ්‍රේෂන් එකට දීපු ගම උන් පිමි පනින්නේ. ඒක නිසා අපි ලෑස්ති වෙන්න ඕනේ ලෝකේ නරක පැත්තක් තියෙන විශාල නරක පැත්තක්. ඒක නෑ කියන්නේ නෑ ඒක ගැන සමාදන් නොවි. ඒකට හිත නොයදා ඉන්න නම් මේ ලෝකේ තියෙන හොඳ පැත්ත බලලා අපි මේ හොඳ දේ හොඳ දේ වශයෙන් අපි කියන සමාදන් වෙනවා කියලා එළඹ වාසය කරන්න පටන් අරගත්තොත් අපේ પરම්පරාවට මම දගෙන හොඳම දේ තමයි මේ බුද්ධ ජයන්තියෙන් පස්සේ මේ ඇති වෙච්චි භාවනාවේ ප්‍රබෝධය. අපේ අම්මයි අප්පච්චි බොහෝම හොඳ මිනිස්සු. එක්කිනෙකුටවත් බැරි වුණානේ මේක මොකද්ද කියලාවත් දැනගන්න. ඥානකාරක ධර්මපාලතුමා කියලා නරක මිනිස්සෙයිද? කවදාවත් භාවනා කියලා වචනයක් කතා කරලා තියනවද? නෑ. ඒ කාලේ භාවනා අධ්‍යා බන්තලක්වත් තිබුණේ නෑ. ත්‍රිපිටකේවත් තිබුණේ නෑ. ආමතුගුණ පාරේ බැහැලා යන්න බෑ. උන්දලයිව හදලා තිබ්බා. ඒ මතනේ අපි ඉන්නේ. අපි දැනගන්න ඕනේ මේක අපිට අපි පෙර પરම්පරාවල් කරපු හොඳ දේ තමයි. නමුත් එතන නතර වෙන්න නරකයි අපි. අපි ගෙනියන්න ඕනේ මේක ඊගා මට්ටමට ගෙනියන්න. ගෙනියන්න බැරි මොකද අපිට මේ වගේ දෙයක් එනකොට ඒකට අනුග්‍රහ කරන හැටි, මුදිතා කරන හැටි අපි දන්නේ නැහැ. මොකද මේ ජනමාධ්‍යයෙන් පෙන්නලා දෙන්නෙම අනුන්ගේ වැරදි හොයන ක්‍රමය. මේ අධ්‍යාපන ක්‍රමයේ 100%ක්ම ඊර්ෂ්‍යාගත අධ්‍යාපන ක්‍රමයක්. මුළු අධ්‍යාපන ක්‍රමේ තර්ක විභාග වලට යොමු වෙලා තියෙන්නේ. මුළු අධ්‍යාපන ක්‍රමේම කරන්නේ මනුස්සය සමාජගත කරන එක. ඌට හුදකලාව තේරෙන්නේ නැහැ. තනි වෙච්ච ගමන් මේ අධ්‍යාපනයේ බල්ලට යනවා. ඒ නිසා මට හම්බුණා ඇමරිකාව ගියාට පස්සේ පවුලක්. ඒ අම්මා විද්‍යා ගුරුවරියක් ළමයි ඉස්කෝලේ අරින්නේ නැහැ. ගෙදර තියලා උගන්වනවා. ඉතින් මං කොහේම මේ පුළුවන් දැන් අපේ ගෙවල් වල ඉන්න දෙන්නේ නැහැ. ගෙවල් වලින් ඉස්කෝලේ යන්න නැතුව ඉන්න බෑ. ඒ වෙනම ක්‍රමයක් තියෙනවලු ඒ ගෑනු ළමයි අවුරුදු 14ක විතර ඇතිලා භාවනා කරනවා ඇමරිකාවේ ඉන්න IQ එක වැඩිම කෙල්ලෙක්ලු පුදුමාකාර නොලෙජ්ජක් තියෙනවා. ඉතින් අම්මා භාවනා කරනකොට ඇහුවලු මොකද ඔය කරන්නේ කියලා. ඇමරිකන් එක්කෙනෙක් සෙන් බුද්ධහම භාවනා කරන භාවනා මධ්‍යස්ථානයක් කරන මේ වගේ එකක්. කැලේදී මම මේ කැලෙන් සුරංගනාව වෙනවද කියලා බලන්නේ නදුව. කිව්වා ඊට පස්සේ මොකද සුරංගනාව? එතකොට මගේ හිතේ තියෙන අසහාය නැති වෙනවා කිව්වා. එහෙනම් මට දුරංගනාව ඕනෙත් නැහැ, භාවනාව ඕනෙත් නැහැ මට කොහොමවත් අසහානේ නැහැ නේ කිව්වලු. ඒ අම්මා භාවනා කරන දෙමාපියන්ට කියලා කරුණු 108ක් සහිත පොතක් ලිව්වා. දරුවෝ හොඳටම දරුවෝදෙනෙක් වදාලා වඩන ගමන් දවස පුරාම භාවනා කරන්න ඇති. for oh, meditative moms and dads කියලා. ඒ ළමයා කියපු දේවල්, ඇඳපු දේවල් පුරෝලා පොතේ. පුදුමාකාර ජී ඉස්කෝලේ ගිහිල්ලා නෙමෙයි. ගෙදර ඉඳලා උගන්ලා ෆාම් එකක්. අද ඉස්කෝලේ ගිය ළමයින්ට වෙලා තියෙන්නේ තරඟෙමනේ. ඒ තරඟ නිසා කවුරුත් ජය ගන්නවා කියන එක කාදා රුස්සන්නේ විශ්වවිද්‍යාලවල විතර ඊර්ෂ්‍යා කරන පද්ධති කොහෙවත් නැහැ. පත්‍ර කන්තෝරවල විතර බිලි කපන පද්ධති කොහෙවත් නැහැ. ඔක ජනමාධ්‍යනේ ඔක ජඩ මාධ්‍යයේ. උන්දල තමයි උදේ හිටම තොරතුරු දෙන්නේ. දවල් කෑමට පෙර තොරතුරු දෙනවා. රෑ කෑමට පෙර තොරතුරු දෙනවා. නිින්දට පෙර තව තොරතුරු ටිකක් දෙනවා. ඊපස්සේ ඒක නැත්තම් අපිට නිින්දයක් නැහැ නේ. දැන් ඔයගොල්ලෝ ගිය ගමන් දැන් මොකද කරන්නේ? ගෙදර ගිය ගමන් රිට්ටි ටික ඉවරලා. අර ටැබ්ලට් එක ඔළුවේ කටේ දාගන්නේ පුදියා ගන්න කී ගමන් පත්තර ටික බලලා මැගසින් ටික බලලා ආපු ලියුම් ටික කඩලා ෆෝන් එකේ තියලා තියෙනවා නම් වොයිස් මෙසේජ් ඔක්කොටම උත්තර දුන්නාට පස්සේ ආයෙ හොදෝ දාවදා දැම්ම මඩේ ඒක නැත්තම් වුණා වගේනේ. කාය කැම වේලක් නැති වුණා වගේ. ඒ තරම් අපේ හිත මේ අනුන්ගේ කුණු කන්දල් අහන්න පුරුදු වෙලා. මුදිතාව නැහැ. මේ කාටවත් කියන්නේ අපි අපිට ගමු මේක. ඒකෝට අපිට පුළුවන් මුදිතාව තියෙනවා. නම් බුදුජානන්ත කියනවා කතම් භාවිතා වික්කවේ මුදිතා චේතෝ විමුක්තිය කියලා මොකද්ද මුචා චේතුම ගැටි මේ සතිය වඩාන යනකොට හොඳ නරක දෙකම හම්බ වෙනවා. ඔකට ප්‍රතික්‍රියා නොකර ඉන්නවා මිසක් හොඳ ප්‍රතික්ෂේප කරන්නත් එපා නරක ප්‍රතික්ෂේප කරන්නත් එපා. මෙතන මේ හොඳ ප්‍රතික්ෂේප නොකිරීම තමයි මෙතන යෝගාවචරයට හම්බ වෙන මුදිතාවේ ක්‍රියාව. ඒක තේරෙන්නේ දාන දෙනකොට. ඒක තේරෙන්නේ නැහැ සිල් ලකිනකොට. ඒක සතියත් බොජ්ජංග මට්ටමට ගියාට පස්සේ. ඒ සතියට අනුග්‍රහ කරන්න නම් ඒ අපි අපේක්ෂා කරනවා මේ උපක්ලේශ නැවත නැවත එන්න ඕන. ආවට ඒකට අහුවෙන්නේ නැහැ ප්‍රතික්ෂේප කරන්නේ නැතුව ගියොත් ඒ සතිය එහෙම නැත්නම් බොජ්ජංග සතිය මාර්ගංග සතියක් බාටපත් වෙනවා. ඒකෝට තමයි තේරෙනවා අපි මෙතෙක් කල භාවනාදී පේන ඉස්මතු වෙන මතු වෙන සමහර අරමුණු වලට අපි අනිවාර්යයෙන්ම ද්වේෂ කරලා තියෙනවා. ඒක සුකෝ කාමසුකල්ලි කාණ යෝගය කියලා ද්වේෂ කරලා තිනවා. එතකොට භාවනා සමබර නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න භාවනාවේ මතුවෙන කිසිම දෙයකින් අපි කෙලෙසෙන්නේ නැහැ. කෙලෙසෙන්නේ චේතනාපූර්වක කරපු දෙයින් විතරයි. හැබැයි භාවනා මතුවෙන දෙයට ප්‍රතික්‍රියා කරපු ගමන් කෙලෙස් වෙනවා. ස්වභාවයෙන් මතුවෙන දේ. නැත්නම් අසංස්කාරකව මතුවෙන දෙයට ප්‍රතික්‍රියා කරලා හොඳ හෝ නරක කියන්න ගියොත් එතන ඉඳලා කෙලෙස් වෙනවා. මතුවෙච්ච දේ මතුවෙන විදිහට යන්න අරින්න ඇඟේ ගා ගන්න එපා. ගඟක් අයිනේ වාඩි වෙලා ගඟ දිහා බලන ඉන්නවා. දෙමෙන්නේ අත දැම්මොත් දෙමෙන්නේ. අත දැම්මොත් ගඟ කැළඹෙනවා තේරෙනවනේ. අත දාන්න එපා. ඔක දිහා බලන්න. ඒකට යන්න බෑ ওই මූලික සතියේ. සතිය බොජ්ජංග මට්ටමන ගියාට පස්සේ දුරස්ත බැල්ම කියලා එකක් උදැසෙ පේනවා. හරියට උස ඔබ්සර්වේෂන් ටවර් එකක් උඩට ගිහිල්ලා බලන ඉන්නවා වගේ. එහෙම නැත්නම් බුදුජානක සඳහන් කරන සතිය මේ ගෝපි පොලක ඒ කියන්නේ අපි කෙතක් කරගන්නකෝ ගොයන් කෙතක්. ඒ ගොයන් කෙත අයිනේ තනකොළ කවන්න හරක් රහනක් අරගෙන ගිය ගොපල්ලේ කොච්චර පරිස්සම් කරන්න ඕනද කියනවා හරක් තනකොළ නොක මේ ගොයම නොකා තනකොළ විතරක් ගන්න. මොකද අරක නිල්ල තියෙන නිසා අරක අදින්නෙම එතෙන්ටනේ. ඒක නිසා ඌට සිද්ධ වෙනවා. උන් කෑවොත් එහෙම ගොවියාගෙන් හොද්දටම කුටි කන්න වෙනවා. ඒ නිසා හරක් නිතරම තියන්න වෙනවා නිල්ලේ. අයින් කරලා වන අතේ නියලේ කන්නේ. ගුණාට මේක තේරෙන්නේ නැහැ ඒ වගේ තමයි මූලිකදී සතිය අපි ඒ පැත්තට යන්න දෙනවා. ඊට පස්සේ බුදුරජාණන්සේ කියනවා දැන් මේ ගෝයන් කැපුවට පස්සේ දැන් හරකට පුළුවන්නේ ඉපනැල්ල කන්න පුළුවන්නේ නියරේ ඉන්න පුළුවන්නේ එතකොට ගොය පල්ලයට කරන්න රකින්න දෙයක් නැහනේ නිසින්ින්ද කන්න පුළුවන් එන්නේ ඒක තමයි සතිපට්ඨාන සතිය කියන්නේ ඉස්සෙල්ලා අපි හරක් මේ පැත්තේ බලක් කළා තමයි රකින්නේ ගොයන් කපනකම් ගොයන් කැපුවට පස්සේ ඌ පිටුරු මඬුවල් ගිහලා ෆ්ලූට් එකක් ගහන පැත්තකටලා ඉනවා ආරක් නිසින්ද කනවා අන්න වගේ මේ භාවනාවට යන්න දෙන්න එහෙනම් භාවනාව ස්වභාවයෙන් වැඩෙන්න ඒකට අනුග්‍රහ කරන්න පුළුවන් වෙන්නේ මුදිතාව තියෙන මනුස්සයට විතරයි ඒත් සතියේ මට්ටමට යන්න ඕනේ ඒකට මම කියන ඕටෝ පයිලට් එකෙන් දානවා කියලා සක්මන් කරගෙන යනකොට තමයි තේරෙනවා සක්මන ස්වභාවයෙන් යනවා ආයෙ ඇඟිලි ගන්න යන්න එපා. ඇඟිලි ගහන්න ඕනේ නම් ඇඟිලි ගහන්න උපකරණේ තියෙනවා. හැබැයි ඒ වෙලාවට ඕටෝ පයිලට් එකෙන් දැම්මා. භාවනා සත් පරියන්කේ ඉන්නකොට තමයි තේරෙනවා දැන් හොඳට ආනපාන ටික සීලා පැහැහිලා ගිහිල්ලා ආනපාන නැති වෙලා හරි කමන්නේ දැන් භාවනාව යනවා. ආන්නේ වෙලාවේදී මුදිතාවෙන් මේක දිහා මේ ගෝයන් කප්පු කෙතක හරක් රායන් බලාගෙන ඉන්න හර ගොවියෙක් ගොපල්ලෙක් වගේ මේට යන්න දෙන්න බෑ කවදාවත් මුදිතාව නැති කරන්න. හැම වෙලාවෙම කන්ට්‍රෝල් කරන්න හදනවා. හැම වෙලාවෙම විතක්ක කරන්න හදනවා. හැම වෙලාවෙම මෙනේ කරන්න හදනවා. හැම වෙලාවෙම વિચાર කරන්න හදනවා. ඒ කරන හැම දෙයක්ම භාවනාවේ નિરાවුල් ගමනට බාධායි. ඒ වෙලාවේදී ටිකකට හෝ හැඟු මොදා හැරලා නැත්නම් නාස්ලනු අතහැරලා යන්න අරින්න. යන්න ඇරි නැත්නම් භාවනා දුවන්නේම තමන්ගේ රුචි අරුචිකම් පැත්තට තමයි. මේක ඉඳලා හිටලා මේකේ අපි කියනවා රැල් බුරුල් අරිනවා කියලා. ඔය හරකුන්ගෙන් හානකොට ඉස්සර තමයි දැන් ඒව ඇත්තේ නැහැ. අන්තිම කන්නටි හාන වෙලාවේදී ලිහන්න ඉස්සර වෙලා. හරක ලිහන්න ඉස්සරලා මේ බෙල්ලේ බැඳලා තිබෙන රෑන පොඩ්ඩක් බුරුල් කරනවා. ගුරුකල හරක් දෙනගේ ඔළු දෙකට අත් දෙක තියලා වඳිනවා. වැඳලා තව නිකන් රවුමක් දෙකක් එලවනවා අර සැහැල්ලුවේ. ඊට පස්සේ ලියලා දානවා. සම්පූර්ණ බැඳලා හිටපු හරකා ලිහන්න ඉස්සලා පොඩ්ඩක් රැල් බුරුල් ලටනවා කියලා කතාවක් තියෙනවා. ඒක ඒ ගොවියා පව්ව සමා කරන හරක් දෙන්න ගහලානේ වැඩ ගන්නෙ. නිකන් දියකා නිකන් නයකා කියලානේ ගහන්නේ. ඉවර වෙන්නේ ඉස්සලා හත් දෙන්නට වැඳලා තමයි පස්සෙන් පස්සට යන්නේ. ඒ වගේ භාවනාදී මිරිකල් අලබු එකනට යන්න අමාරුයි. උට යන්න අරින්න ඕනේ. යනාතේ ඵලයන් කියලා. ඒක කරන්න බෑ මුත්‍සාහ නැති කෙනා. නිසා හැදෙන භාවනාවට මුදිතා චේතෝ විමුක්තියෙන් අනුග්‍රහ කරන්න ඕනේ. හැදෙන ධම්මවිචේ සම්බොජ්ජංගේට, පීති සම්බොජ්ජංගේට, පස්සද්ධි සම්බොජ්ජංගේට, විරිය සම්බොජ්ජංගේට යන්න අරින්න බෑ. දැන් අද දරුවෝ ඕනකට වැඩි හිර කරලා හැදුවොත් මොකද වෙන්නේ බලන්න. උන් වදක වදකයෝ වෙනවා අපේ තාත්තට වෛර කරනවා. උන්ට නිදහසක් තියෙන්න බෑ. අපි මේ හදන ක්‍රමයේ හැටියට අපි නිදහසක් දෙන්නේ නැහැ මොකද මම අම්මා මම බලා ගන්න ඕන කියලා. දරුවර කියලා වෙනම ජීවිතයක් නේ වගේ භාවනා කවදාකවත් ඒ තී වැටකොටු වැටකොටු බැමි නැති තීමාවල් නැති තැනකට කවදාකවත් පියන්න දෙන්නේ නැහැ මේ සදාචාරය නිසා. මුදිතාව තියෙන එකනට ටික වෙලාවට යන්න දෙන්න පුළුවන්. ඒතකොට බෙල්ල කඩා වැටෙනවා, නිින්දක් එනවා, ආය නැගිටිනවා, ආය යනවා. ඒතකොට භාවනාව භාවනාව විසින් පාට හදා ගන්නවා. මේක එන්නේ ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා විඥානං ඡායතන පරමාහම් භික්කවේ මුදිතා චේතෝ විමුක්ති වදා. මහන්නේ විඥානං ඡායතනයේ කියන එකට ගිය කෙනාට විතරයි තේරෙන්නේ මේ මුදිතාව කියන්නේ මොකක්ද කියලා. විඥානං ඡායතනය කියන එක මට තේරෙන්නේ මේ අරමුණ තියෙන වෙලාවේදී ආරම්මණයේ පවතින සතියත් අරමුණ නැති වෙලාවේදී අරමුණක් නැති සතියක් දෙක අතර පුරුදු කරපු යෝගාවචරයේකට සමහරු අරමුණ නැති එක හොඳයි අරමුණ තියෙන එක හොඳ නැහැ කියනවා. සමහරු අරමුණු තියෙන එක හොඳයි අරමුණ නැති එක හොඳයි කියනවා. භාවනා කරන ඕනම කෙනෙක් ওই දෙකේ එකට අහු වෙනවා. මේක තමයි විඥානයේ කෘත්‍යය. විඥානය කරන්නේ දෙකට බෙදලා ආණ්ඩු කරන එක. අපි පුරුදු කරන්න ඕනේ අරමුණ තිබුණත් හොඳයි නැතත් හොඳයි. ඒක සිද්ධ වෙන සිද්ධ වෙන දේ විඥානේ කවදාකවත් ඉඩ දෙන්නේ නැහැ. විඥානේ කියනවා අරමුණ නැති වෙච්චාම හයියෙන් හුස්ම ගන්න කියනවා. එහෙම නැත්නම් පොඩ්ඩ අතගාලා බලපන් ඒ ගිරාපු ගෙදරින් ගෙනාව බඩු සෙට් එක එහෙම තියනවාද කියලා මේක නැති වුණොත් එහෙම ආපහු ගෙදර කියලා මොනවද පෙන්වන්නද? ඉතින් පොඩ්ඩක් ඇස් දෙක අරලා බලනවා මේ ඔක්කොම තියනවාද කියලා. මොකද අර අරූපෙට යන්න දෙන්නේ නැහැ. මේ රූපෙට ආසාව නිසා. එහෙම නැත්නම් ඒක තිබුණා ඊයේ හම්බුණා අද හම්බුනේ නැහැ. අද මගේ හිතේ තෙන්න ගියේ නැහැ කියලා මේ රූපෙට වෛර කරනවා. ආන්නේ දෙයක් වෙන්නේ නැතුව මේක තිබුණත් නොතිබුණත් හේතුඵල ධර්මයක් මේකේ තියෙන්නේ. තියෙනවා නම් ඒත් හොඳයි නැත්නම් ඒත් හොඳයි කියන තැනට ගියාම ආකාසාන චෛතර පස්සේ තමයි යෝග තේරෙන්නේ. රූපෙත් අරූපෙත් දෙකටම සමහිත. මේ විඥානය කරන මේ තේරිලි බේරිලි අපි කියන්නේ මේ මූලධර්මවාදී කියලා එකක් තියෙනවා. බුද්ධ ආගම විතරමයි හොඳ අනික් සීළු ආගම් නැති කරන්න ඕන. නැත්නම් මුස්ලිම් මිනිස්සු කියන මුස්ලිම් ආගම විතරමයි ලෝකෙට යනවා අනික් සීළු ආගම් නැති කරන්න කියලා අපි මේකට කියන මූල ධර්මවාදී කියන ෆන්ඩමෙන්ටලිස්ට් කියලා. ආන්නේ වගේ ගතියක් අපි ළඟ තියෙනවා භාවනා කරනකොට මේක හොඳයි මේක නරකයි. දෙකටම සම සම විදියට එන්න දුන්නොත් ඒකට කියනවා විවේකය උදකලා වෙනකොට සෙකන්ඩ් නේචර් එක කරගන්න. ඒකටත් නිසින්ෙන් දෙන්න දෙන්න. ආය අරමුණු වෙනවනම් ඒත් දෙන්න දෙන්න. මොකද මෙවුව ඊට පස්සේ තේරෙන්න පටන් ගන්නවා රෝදයක් කරකෙන්න වගේ අරමුණ ඇති දේ සහ නැති දේ අතර පෙරලියක් මේකේ තියෙන. ඉසකොට විඥාණයට ඇවිල්ලා නඩු කාර්කමක් ගන්න බෑ. එයාට ඕනේ නෑ එයාගේ මේ මිනිස්චක්කතන. මේ දෙක දුක සැප දෙක ලෝකේ රිය සකලස පෙරලේ. දුක සැප දෙකේ එනවා අරමුණ සහ අරමුණ නැතිකම එනවා ජය පරාජය දෙක එකට එනවා වේදනා සැප දුක් වේදනා පෙරලෙන්න පටන් ගන්නවා දේශ බලාගෙන ඉන්න පුළුවන් ඒකට විඥාණයට උන්න වගේ එයා ඇවිල්ලා අර පෙරක දෝරකම් දෙනවා මෙහෙම පෙරක දෝරකම් දෙනවා ගොඩ පෙරක දෝරකම් දෙනවා নানা ආකාර විදිහ අපිට සෙල්ලම් කරනවා අනේ ඒකට කියද හැකි ඔයා පොඩ්ඩක් පැත්ත කරලා ඉන්න මේ වැඩේ යනවනේ හේතුඵල ධර්මෙට අන්න ඒක තියෙන කෙනාට විතරක් මේ මුදිතාව කියන එක තේරෙනවා හොඳ ආවත් ප්‍රතික්ෂේප කරන්නත් එපා බැඳෙන්නත් එපා. නරකාවත් ප්‍රතික්ෂේප කරන්නත් එපා බැඳෙන්නත් එපා. හැබැයි මේ මුදිතාව ගැන හොඳත් එක්ක හරියනකොට වැඩ කරන්න හැටි. ඉතින් මේක තියෙනවා නම් ලෝකයේ අපි කාගේ හරි හොඳක් දැකලා කාගේ හරි දිනුවක් බල සතුටු වෙන්න පුළුවන් නම් අපිට කිසිම බාධාවක් නැහැ ලෝකයේ මේ භාවනා කරන්න වෙලාව නැහැ කියලා. භාවනා කරන පිරිස නැහැ කියලා. භාවනා කරන තැන් නැහැ කියලා. අපි වෙලා තියෙන්නේ අපි බලාපොරොත්තු අපේ අයගේ සැප විතරයි. සැප පිටායේ සැප දැකීම අපිට රුස්සන්නේ නැහැ. අපි ඒකට ඊර්ෂ්‍යාව කියලා කියනවා. මේ ඊර්ෂ්‍යාව තියෙනකන් මේ කුට්ටි කඩා ගන්නයි, ගවඩා කරගෙන ඉඳයි, අනේකට තේ බලන්නයි, අනම්මනම් කරන්න ගියාම මේ මනුස්සයාට කෑවට මදි පොදි බඳින්න ඕනේ. මුදිතාව තියෙනකොට කියනවා කන්න මිස පොදි නැත. කාලය එතන ඉවර කරපයි ඊගාදාසියද බලාගමු. මේ පොදි රැස් කිරීම නිසා තමයි උදැසක් කියනවා සහංජාත හාල් පහළ වෙච්ච වෙලාවේ මේ ලෝකේ ඉස්සල්ලාම ඒ හාල් පොතු නැතුව ලු පහල යලා තිබුණේ. ඕන තරම් ගියා ගෙනල් තම්බගෙන කෑවා. එකෙකුට හිතුණාලු ටිකක් ගෙනත් තියාගත්තොත් මොකද වෙන්නේ කියලා. පොඩි ගහන්න ගියාලු. පහුවෙන්ද බලනකොට පොත්තක් ඇවිල්ලා තිබ්බලු. මේ ලෝකේ පුරාවට ওই පප්පට කියන වැලටත් ඕකමයි වෙලා තියෙන්නේ. පළවෙනි පටන් ගත්ත ඕජාවටත් ඕක ඇවිල්ලා. මේ ඇති වෙන්න තියෙන එකේ මගේ කුට්ටිය කඩලා කපඩා කරන්න පටන්. පටන් ගත්ත ගමන්ම ওই ඊර්ෂ්‍යා ක්‍රෝධමාන පුදුම විදියට එනවා. දැන් සංඝයා වහන්සේට අපිට වෙලා තියෙන එක බලන්න. කවුරු හරි ගියාට පස්සේ තඹු බත් ටිකක් දෙනවා. කෑව පාත්‍රේ පීහේ ගත්තට පස්සේ හෙට උදේ වෙනකන් මොන මල දාණි හම්බ වෙයිද කියන්න දන්නේ එකතු කෙරුවොත් ආපත්‍ය. හාල්ෝ අමුහාල්ෝ එකතු කෙරුවොත් ආපත්‍ය වැරද්දා. දින දෙකක් කරන්න කාපා. කවුරු හරි තඹලා දෙන දෙයක් කාපා. බුදු ජොලියක් තියෙන අප්පවක ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති උනාට. ඕගොල්ලෝ හිතන්නේ මේ මම කියන්නේ මෙහෙමයි. දැන් දාන දීපු කට්ටිය මාව හම්බෙන්නත් එනවා කලා ඉස්සර හැමදාම එනවා. මම කියන දැන් ඕගොල්ලෝ දාන දුන්නාද සන්තෝෂ. අම්බෝ ස්වාමීන් වහන්සේ කන් අඩි පැලෙන්න තරම් සන්තෝෂයි. බොහොම සන්තෝෂයි. මොකද්ද සන්තෝෂය? නැති ඔබ වහන්සේලා බොහොම තිල්ලකගෙන එනවා. ඉතින් අපි රහතන් වහන්සේලාගේ ඉතලා දාන බෙදෙනවා. එනිසා අපිට ලොකු සන්තෝෂයක් කියලා. ඒතර මං අහනවා මේ දානේ බෙදලා මේව සන්තෝෂ වෙනවා නම් දානේ කාලා අපිට කොහොම සන්තෝෂයක් ඇද්ද කියලා. උඩ බිම බලනවා. ඊට පස්සේ මං අහන ඕගොල්ලෝ දාහනේ දීලා යනවා වෙනුවට කවුරු හරි දාහනයක් දීලා මෙතනilla භාවනා කරොත් මොකද වෙන්නේ? හිතලවත් නැහැ. දාහනේ දීමෙන් මෙච්චර සතුටක් ලබනවා නම් අනිවාර්යයෙන්ම දාහනේ කණ එක ඊට උඩින් ඉන්නේ බෑ. නේ? කවුරු හරි තම්බලා දෙනවා. කණ එක ඉතින් අපිට එතකොට කීතාවකද හිඟන්නන්ට උණුබත් ඉල්ලන්න බෑනේ. දින දෙකක් ගන්න එපායි. ගෙදර හිටියනම් ලුණු පොල් කට්ටට දාලා ලුණු ටිකක් දාගන්න. උම්මල ගැටයල කපලා දාලා උම්මල ගැටේ දාලා රතු ලුණු. දැන් මේක මොකක්වත් නැහැ. දුන්න දේ කහපන්. මේක තේරෙන්නේ නැහැ නේ අපිට. දැන් මේ ගෙදර යනකම් ඉන්නේ අර තමන්ගේ මට්ටම් තම් මට්ටම් දාලා උයාගෙන කන්න. ඉතින් කොහෙද මුන්දලාට කොහෙද තියෙන්නේ මේ මේ සමබර ජීවිතයක් සමානාත්මතාවයක්. ගන්න බෑ. ඒක තියෙන ඔක්කොටම සමසේ සලකගෙන ඉන්නකොට ඒකේ තියෙන මොකද්ද නිරා ඒක තමයි ඔය ඇත්තටම පටලවා ගත්තේ සමාජවාදී කියලා කොමියුනිස්ට් ධර්මය කියලා පටලවා ගත්තේ ඕක. ඔක්කොගෙම වස්තු සමානව බෙදලා යනවා. බෙදාගෙන ඉන්නවා. ඊට අපේ ලංකාවේ ආමතුරු හිටු අඩේ. බුදුආමරේතුමේ සංඝ සමාජය තමයි මේ මේ කොමියුනිස්ට් ධර්මය කියලා කියන හැම කොමියුනිස්ට් පාටි එකකම හදලා තියෙන සංඝයාතල. ලංකාවේ තියෙනවා. ওই නංගනන් දීලා සම්මාදන් එකතු කරලා ඔක්කොම හදලා මොකද මුන්දලා කෑවා. අර බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙන සංඝ සමාජයේ සාංගික දෙය කියලා. ඒක පිස්සුවක්. මේ සාංගික කියලා කියන්නේ සති සම්පෝඥංගයේ දක්වා භාවනා වඩපු අයගේ ජීවිතයක් මෙතන තියෙන්නේ. එතකොට තියෙනවා අපි අතර බෙදාගෙන යන්න පුළුවන් කතිය. ඒ නිසා හොඳට මතක තියාගෙන ඉන්න. ඒ විදිහට වැඩුවා නම් එහෙම නැත්නම් භාවනා කරන්නේ හැම දෙයකම හොඳ දෙයට නරක දෙයට සමානව. හැබැයි මුදිතාව කියන්නේ හොඳ දේ පැත්ත. එහෙම වැඩුවා නම් යාර තීරණ පටන් ගන්නවා විඥානය හැම වෙලාවෙම හොඳ නරක හරි වැරදි ජය පරාජය සැප දුක බෙදාගෙන මේ දෙක අතර හැම වෙලාවෙම සැපමයි හොඳමයි ජයමයි පතන. වෙන්න පුළුවන් මේ ලෝකේ ඉතින් අපි කාසියක් කිල්ලනකොට රජිනික ඔළුව තියෙන පැත්තයි පොල් ගහ තියෙන පැත්තයි දෙකක් තියෙනනේ පරණ සතේ කාසිය. අපි ගොත් කාසියක් දෙන්න රජිනික ඔළුව පැත්ත විතරක් තියෙන එකක් දෙන්න කියලා කිව්වොත්. කාසියක් ගන්නකොට දෙක පැත්තම ගන්න එපායි. අපි කැමති නැහැ. අපේ දරුවන්ටත් කැමති නැහැ. උන්ට හැමදාම ජය විතරයි ඉල්ලන්නේ. මුදිතා වඩන එකනට උපේක්ෂා සම්පෝඥංගේදී තේන්න පටන් ගන්න මේ දෙකම බාරගත්තා නම් පුදුමාකාර සාන්තියක් තියෙනවා. බාර නොගෙන මේ මුරන මූණ පුරුටු කරගෙන මේ කරන උරුට්ටුවක්. බාර ගත්තට පස්සේ තියෙන විවේකයක් බලනකොට මොන වදයක්ද මේ මිරිකලා අල්ලගෙන කරන්නේ කියලා. ඒක කරන්ඩ යාළඟ තියෙන්න ඕනේ මේ විමුක්තිය කියලා කියන්නේ මේ අතීමිට මොළා හිටපේක අතදිගාරණික විතරයි. මිරිකලා අල්ලපු එක අතාරින එක විතරයි. අපි ලොකු ස්වාමීන් වහන්සේ කියනවා පිච්චෙන ගිනියගුරක් දිසේ අල්ලගෙන මිරිකන ඉන්න මිනිහට මොකද වෙන්නේ? අතෑරියා මොකද? මේ අපි විඳින දුක ගිනි ගියක් මේක. ඒක බදලා අල්ලපු ගම ඒ මැදවල මේගොල්ලෝ කරන්නේ අතින් අතට මාරු කරනවා. ඒ පෘථජ්‍යනය කියන්නේ ගිනියගුරු ධනවට අතින් අතට මාරුවක් කොච්චරවත් පිච්චෙනවා. ඒක අතාරින්න බැරි කම තියෙන්නේ. ඒ අතාරින්න නම් මේ අපි ස්කවුටින් වල තියෙන ගතිය බලන්න. ස්කවුටින් තියෙන්නේ gedara dore ඔක්කොම සප්පහසුකම් තියදී ඔක්කොම අතහැරලා කැලේකට ගිහිල්ලා ගිනි ගොඩක් ගහගෙන ජම්බොරියක් ඉඳලා කියනවා මේක ජීවිතේට අවශ්‍ය දෙයක් කියලා. ඒක පදක්කමක් කියලා. පැවිද්දයි ස්කවුටින් විතරයි ඕක කතා කරන්නේ. අනිත ඔක්කොම මේ ගෙවල් එක කන්ඩිෂන් කරගෙන තට්ටු දෙකට හදාගෙන මේකට රිංගගෙන ඒකේ ගත කරන ජීවිතේ නෙදී මේ කැලේට ගිහිල්ලා විවේක වෙන එක හිතන්නේවත් නැහැ. ඒ දුන්නත් උගදෙනෙක් ඒකේ පහත්කම් ඉල්ලනවා මිසක මේ කැලේ තියෙන ගතිය බුද්ධ විදියට යන්නේ නැහැ. ඒ මොකද මුදිතාව නැහැ. අපි මේ අපේම කුට්ටිය කඩාන කන ගතිය නිසා භාවනා කරනකොට මේක ටික ටික තේරෙනවා. හැබැයි ඒක අගේ කරන ආඩම්බර කරන පැත්තට ගියාට පස්සේ යාට පේනවා සත්‍ය හරී ලේසි ඉදිරියට යන්න මුදිතාව තියෙනවා. ඒ නිසා මුදිතා ශීර්ෂයෙන් අපි ඉගෙන ගත්තේ මුදිතාව තියෙනවනම් අරතියෙන් බාධා වෙන්නේ නැහැ. අධිකුසල එනකොට අනිවාර්යයෙන් මේක බාර ගන්න. මේ දෙක දකින්න නම් විඥානයේ විශ්ින් මේ දෙකට බෙදලා සැප දුක දෙකේ සැප විතරක් හොයන ගතිය කියන මේ කඩප්පුලි ගතිය දැක ගන්න ඕනේ. විඥානං ඡායතනෙ කියන්නේ එතෙන්ට යන්න ඕනේ. ආන්නේ වගේ මේ ධර්ම තුන මුදිතාවත් අරතියත් විඥාන විඥානං ඡායතනත් කියන දේ මේ බුදු කෙනෙකුට පේනවා මිසක් මේ සම්බන්ධතාවය අපිට කවදානම් පෙනෙයි. අපි භූගෝල පාඩමක උගන්වනවද? ඉතිහාස පාඩමේ උගන්වනවද? ජීව විද්‍යා පාඩමේ උගන්වනවද? භෞතික විද්‍යා පාඩමේ උගන්වනවද? ආර්ථික විද්‍යාව උගන්වනවද? මොන තාලයකත් මේක උගන්වන්නේ නැහැ. ඉගෙනුවට තේරෙන්නෙත් නැහැ මේ වගේ තැනකට ඇවිල්ලා මේ භාවනා කරේ නැත්තම් අපිට ගෙදරක ඉඳදී ඕක කිව්වනම් අර්ථය කියන්නේ මොකද්ද කියලා දෙන්නම දවස් හතරක් විතරයි. විඥානය කියලා කියන්නේ මොකද්ද කියමු? එහෙම නැත්තම් මුදිතාව කියලා කියන්නේ දැන් මං හිතන්නේ ඔක්කොම තේරුම් ගත්තා කියලා. නමුත් අපි අද ඉන්න මට්ටමේ අපිට තේරෙන එක තේරුම් ගත යුතුයි කියලා. gedara kinnadi කොහොමද අපිට ඔක අදාළ වෙන්නේ? ඒ වාගෙම සරුවචන් සඳහන් කර තිනවා උපේක්ෂාව තියනවා. එහෙනම් උපේක්ෂාව නෑ සාරිපුත්‍ර සංඝයානි යම් කිසි කෙනෙක් වෙනවා ඉතාම උපේක්ෂා සම්පන්නයි. හරියට මම උපේක්ෂා කරනවා ඒත් රාගේනවනේ. සාරිපුත්‍ර ගන්න වෙන්න බෑ. එහෙනම් ඒක බුදුචානන්තර කරන නිග්‍රහයක්. එතකොට අර මෙත්තසගත සූත්‍රයේදී ඒ අන්‍ය තීර්ථිකොත් කියන ඕගොල්ලෝගේ අපිට උපේක්ෂා වඩනවා. අපිත් ඔය වගේම තමයි කරන්නේ. මොකද්ද වෙනස කියලා. එතකොට මේ හාමුදුරු කියලා බුද්ධ ජනන්සේ ළඟට ගියාට පස්සේ කියනවා කොහොම වඩන උපේක්ෂාවක් ගැනද ඒගොල්ලෝ කතා කරන්නේ? මොනවද ඒකේ ලකුණු? කොතනද ඒකේ කෙලවර? මොකද්ද ඒකේ පරියෝසානේ? ඊළහඬ කාටවත් කියලා දෙන්න බෑ. කියලා බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා උපේක්ඛා සම්බොජ්ජංගයක්. උපේක්ෂාවෙන් බලන්න ඕනේ. ඒකත් නැති වෙන්න ඉඩ තියෙනවා. අපි වඩන ලද උපේක්ෂාව වුණත් වරක නැති වෙන්න ඉඩ තියෙනවා. චෝන මැරෙන්නේ. ඒක දිහත් උපේක්ෂාවෙන් බලන්න. ඒකත් අනිච්ච. වඩන ලද සති සම්බොජ්ජංගේ නැති වෙන්න ඉඩ තියෙනවා. ඒකත් අනිච්ච කියලා මේ හැම දෙෙම අන්තිමට මේ උපේක්ෂාවට දැම්මට පස්සේ මේ ආදරෙන් ප්‍රේමයෙන් ගෞරවයෙන් රැස් කරපු දේවල් පවා නැති වෙන සුළුයි කියන එකට පොඩ්ඩක් ඉඩේනවා. එහෙම නැත්නම් සතිය නැති වෙච්චාම අපි වහකණ්ඩ හදනවා. ප්‍රීති නැති වෙච්චාම නැත්නම් වීර්ය නැති වෙච්චාම වහකණ්ඩ හදනවා. අපි හිතන්නේ ඒව අනච්ච ධර්මක. නමුත් උපේක්ෂා කරන එකට තේරෙනවා උපේක්ෂා ධර්මයේ වඩනවා නම් මේ තමන් ප්‍රිය කරන දේ නැති වුණත් ඒකට හිත නරක කරගන්නේ. ඒකට ඇත්තටම කියනවා නම් මේ කතා කරන්නේ සංඛාර උපේක්ෂා ගැන. සංස්කාර ධර්මයන් විචි උපේක්ෂා වෙනවනම් අපිට මේ මතු උනේ මොකද්ද කියන එක ප්‍රශ්නයක් නෑ. ඒක නැති වෙනවා. සතිය අපි මතු කෙරුවේ භාවනාවේ වෙන්න ඇති. නමුත් ඒක නැති වෙනවා. ධම්මවිචේ කියන එක අපි විශාල ධර්ම සම්භාරයක් දැන් එකතු කරගෙන ඉන්නවනේ අපි හිතවල. බුදුචානන්සේ සඳහන් කර තිනවා ධම්මෝපි ඕබික් වේ පහතබ්බා. පගේවා ධම්මෝ මහා නිබලව රැස් කරගත්ත ධර්මයත් අතාරින්න වෙනවා. අධර්ම ගැන කොමන කතාවද කියලා. ඉතින් අපිට හිතුනොත් ඉතින් හෙට උදේ නැගිටිනකොට මේ දන්න ධර්ම ඔක්කොම මතක නැති උනායි කියලා. ඉතින් වාකන්න හදනවා. අපි හිතන්නේ මේක බූදලියට තින්න වෙයි ලැබනාතුණත් පොදියක් ගැට ගහගෙන ඊගා වාත්මයට යන්න පුළුවන් කියලා නෑ මේක අතාරින්න වෙනවා. හරියට ඒකට ගියාට පස්සේ පහුරත අරිනවා වගේ. අපි එහෙම නෙවෙයි ධර්මය අල්ලගෙන තියෙන්නේ. මොකද මොකද්ද බදාගත්තා වගේ. ඒකත් පිටචාම් බලන්න වෙනවා. ධම්ම විචය. ඉසි ප්‍රීති පස්සද්දි සති සමාධි උපේක්ඛා මේ ඔක්කොම විශේෂයි යම් වෙලාවක මේ යෝගාවචරයා ඒ ධම්මේ බොජ්ජංග ධර්ම විශේෂයි අපේක්ෂා වඩනවා නම් එයා අවසානේ වෙන්නේ මොකද්ද? ආකින්චඤ්ඤායතනෙ කියලා කිසිත් නැති කියන තුන්වෙනි අරූප ධ්‍යාන මට්ටමට ගියාට පස්සේ තමයි යාට තේරෙන පටන් ගන්නෙ මොකවත් නැති දෙයක තමයි අපි මේ මොනවදෝ හදාගෙන මේ වැලි ටිකක් අරගෙන මාලිගාවක් හදාන මේක මං හදපු මාලිගාව කියලා නැටුවට රැල්ලක් ආපු ගමන් වැල්ල ඉවරයි. ඔය ඔය මාලිගාව ඉවරයි. ඒ නිසා අපි මේ නටන නැටුම් කුමරු කුමරයන්ගේ වාලුකා ක්‍රීඩා කියලා බුදුහාමුදුර සඳහන් කළා. අපි පොඩි කාලේ සෙල්ලම්කේවල් හැදුවේ. දැන් නම් ඒව නැහැ. දැන් හදලා තියෙනවා මේ සිටි කවුන්සිල් එකෙන් සෙල්ලම්කේවල් පොඩි උන් ගිහලා සෙල්ලම් කරලා එන එකයි තියෙන්නේ. අපි එහෙම නෙවෙයි කිරුවේ. කණු වතුරක් හිටවලා ආලකොල ටිකක් දාලා අපි සෙල්ලම්කේවල් හැදුවා. එහෙම නැත්නම් වැල්ලට ගිහලා මාලිගා හැදුවා. බුදුහාම කියනවා මේක තමයි මරණ මොහොතදී බලට වෙන්නේ. ඒ සෙල්ලම්ගයක් තරම්වත් මේ එකතු කරපු දේවල් නැහැ. ඒ ඔක්කොම කුමරු කුමරියන්ගේ වාල්කුවා ක්‍රීඩා. ඒ නිසා මේවා වැල්ලට ගහගෙන යනවා, අහුලකට ගහගෙන යනවා, අවුවට හේද වේලෙනවා, වැත්තට හොදාගෙන යනවා කියලා හිතාගෙන නෙවෙයිනි අපි රක්ෂණ සාහිත්‍ය ගන්නෙ. පේටන්ට් රෙකෝඩ් කරන්නේ. එහෙනම් දරුවන්ට බූදල් ලියන්නේ. ඉන් චංචල විශ්දේපල තියෙනවා නිශ්චල දේපල කියලා જાතියක් තියෙනවා නිශ්චල දේපල නම් හොල්ලන්න බෑ. එතකොට අනිච්ච නැහැ. නිශ්චල දේපල කතා කරනවා අනිච්චන් ධර්ම නැහැ. ඉතින් අන්තිමට බලනකොට ඒකත් හොදගෙන යනවා කියනකොට පේන්නේ නිකන් ප්‍රගතියට විරුද්ධව කතා කරනවා. නිර්මාණශීලීත්වයට විරුද්ධව කතා කරනවා. එහෙනම් මේ අභිවෘද්ධියට විරුද්ධව කතා කරනවා. ඒ නිසා බුදුරජාණන්ට හරියට චෝදනා කරලා තිනවා උච්ඡේදවාදී, නාස්තිකවාදී කිසිම දෙයක රසක් අඳුරන්නේ නැති කෙනෙක් කියලා. මේ බුදුරජාණන්ට අහනවා "යෝකී උපදින තාක් උපදින්නේ දුක නම් මොනවට ප්‍රේම කරන්නද කියලා." උපදින අපිට අපිට තාම හිතිලා නැහැ නේද? අපි දන්නේ මේ ආත්ම මැද ලබන ආත්ම හැරි ගමන් නැහැ විසාකාව වගේ හම්බෙලා ඒ ඔක්කොම ටික හම්බුනොත් සූසට වර්ණී සරසීලා නාගපනා වෙයි වහින වෙලාවට මට එන්නට බෑ නිසල්මනේ විසාකාව වගේ මොකද දැන් මේ වෙලාව හම්බෙලා නැහැනේ අපිට මේල බලන්නලා තාම ඉතින් දැන් මේ බින් කරන්නේ ලබන ආත්මෙදී මේල බලන්නලා හම්බෙන්නේ එතකොට මේට වැඩිය ජයට ඉන්න පුළුවන් වෙයි කියලා එහෙනම් අපිට මේ දිවි ලෝකෙ ගිහිල්ලා එහෙම නැත්නම් සිටු තනතුරක් හම්බෙලා අන්න ඒකට ගියේ එකකින් ආන්න උන්ද විඳවන කඹරන කැඹිරිල්ල හැටි අපිට විතරක් මෙහෙ බිමෙදගෙන ඉන්න පුළුවන්. අද රාජ්‍ය නායකට අයල මෙතන වාඩි වෙලා ඉන්න පුළුවන් වෙයි කියලා හිතනවා. පුදුමාකාර බයික ජීවිතේ. පුදුමාකාර බයික ජීවිතේ තෝකු කීයක් එළවෙලා දන්නේ ඔළුවට. අපිට මොකක්වත් නැහැ අපි මරලා මොනව ගන්නෙ. අපිට එම් බය වෙන්න දෙයක් නැහැ. ආ මේ වගේ මේ හම්බ කරන දේවල් මෙහෙම යනවා නැති වෙනවා කියන මේ උපේක්ෂාවට යන්න නම් භාවනාදී එනවා තැනක් ඒක කොච්චර ගැඹුරුද කියනවනම් ඒ වෙලාවේ ඉන්නකොට එතන මොනවත් නැති බව තේරෙන්නේ ඒකෙන් නැගිට්ටට පස්සේ. සද්දයක් ඇහිච්ච ගමන් තේරෙන්නේ මං ඉඳලා තියෙන තැන කාලය තිබිලත් නැහැ, දේශේ තිබිලත් නැහැ, මතකත් නැහැ. ඉතින් අපි හිතන්නේ මේක ඇබැග්යක් කියලා. අපි හිතන්නේ මේක නිකන් සීමද වීමක් කියලා. නෑ මේ ජීවිතේ ඉඳද්දිම රූප අරූප ඔක්කොම ගෙවම් කරලා කිසිත් නැත්නකට යන්න පුළුවන් ඒකට පුදුම බයක් තියෙන. පිරිත් නූල් ගැට ගන්න. සෙත් කවි කියවනවා. සාන්ති කර්ම කරනවා මොකද මේ උනේ කියලා. හිතනද ඒක තමයි භාවනා දියුණු කරන්න ඕන කියලා නිකමට හිතන්න මොනවත් නැත්තනට ගිහිල්ලා මම දැන් ඉන්නේ මොනවත් නැත්තන කියලා දන ගන්න පුළුවන් නම් මොන තරම් මනසේ දියුණුවක්ද කියලා කිසිම බාධාවක් නැහැ no friction කම්ෆර්ට් සෝන් එකට ගිහලා ඒකේ ඉන්න බවවත් අපිට දැනගන්න බෑ මොකද ඒ තරම් මේ දේවල් වලට බැඳිලා. උපේක්ෂාවට යන්නේ කරන්න තියෙනවා භාවනාදී දෙන්න ගියාට පස්සේ. කියන ආකින් සංඥායතන කියලා මේකට අරූප ධානය උගන්වන්නේ. එතන ගියාට පස්සේ නෝ මොනවත්ක්ම නැහැ. එහෙම නැත්නම් නිවන් දැක්කා වගේ කිටි කාලයකට යන්න පුළුවන්. බැඳෙන්න හැප්පෙන්න මොකක්වත් නැහැ. ඒකට බයත් නැහැ. ඒක වෙන්න නම් උපේක්ෂාව වඩලා තියෙනුනේ උපේක්ඛා සම්බොජ්ජංගේ වඩන්න පුළුවන් වෙන්න ඕන උපේක්ෂාවෙන් යුක්තව ඒක ඇවිල්ලා ගියත් මම ඒ ගැන සැලෙන්නේ නැහැ. ඒක තමයි යෝ සංඛාර උපේක්ඛා කියන්නේ සාටුවාචාන් වහන්සේලා සඳහන් කරනවා. සංඛාර උපේක්ඛාව අරහත් හිතක් වගේ කියලා. තාම සෝවාන් වෙලාවක් නැහැ. සෝවාන් වෙන්න ගෝත්‍ර පුඥානේ පහළ වෙන්න ඉස්සෙල්ලා හිත ගෙනියන්න ඕනේ සංඛාර උපේක්ඛා මට්ටමට. එතන ගියාට පස්සේ තේනවා මොනවත්ක්ම නැහැ. අඩු ගන්න නිවන් ලැබෙන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවක් නැහැ. මට නිවන් දකින්න ලැබේවා මට සෝවාන් වෙන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවක් තියෙනකන් එහා පැත්තට යන්න බෑ. ඒක මුනිත්‍රිජීතුමා කිව්වා වෙන පැත්තකින් ඒ කියනකොට නම් හිතන ඕගොල්ලෝ නැගිටලා යයි කියලා. වෙලා විවර නිසා මම හිතනවා මම කිව්වර කමක් නැහැ කියලා මේ TNT පෙත්තක් එහෙම තියෙනවා නම් දිවයට තියාගන්න මොකද මේ heart attack එන කට්ටිය නැත්නම් නිින්ද යන්නේ මරණය අත්දැක්කට පස්සේ දවසේ තමයි සෝවන් වෙන්නේ කිව්වා මේ ජීවිතේදීම මේ සියල්ලම නැති මරණය කියන එක මේ ජීවිතේ අත්දැකලා මූර්තේ අත්දැකලා පස්සේ තමයි අමූර්තය හම්බෙන්නේ. ඒ නිසා අපිට මැස්සෙක් කනවා, මඳුරුවෙක් කනවා, කැස්සක් කනවා, වැස්සක් කනවා කියලා නටන මිනිස්සුයි මේ නිවනට යන මිනිස්සු පිළිබඳ බලන මිනිස්සු ගැන හිතන්නේ. ඒ තරමටම මේ ජීවිතේ නැති වුණත් ඒකට නොසැලෙන මට්ටමට ගියාට පස්සේ තමයි අර දෙන්න තියෙන උත්කෘෂ්ඨ ආර්ය தત્වේ නැත්තම් ඒ සීක தત્වේපත් වෙන්නේ. නිසා උපේක්ෂාව කියලා කියන්නේ බොහෝම ගැඹුරු දෙයක්. නමුත් අඥාන උපේක්ෂාව කියලා මෝඩකමක් තියෙනවා. ඒක නෙමෙයි මේ කතා කරන්නේ. මේක දැන දැන දැක දැක යන එකක්. ඒ නිසා මේ මුදිතාව සහ උපේක්ෂාවට යනකොට අපි සාමාන්‍ය සිංහල භාෂාවේ කතා නොකරන වචන රාශියක් අඳුල්ලා දෙන්න වෙනවා. මොකද අපි ඒවා අපි ඒවා අපේ භාෂාවෙන් තුරුවන් වෙලා තියෙන්නේ. පාවිච්චි කරන්නේ නැති නිසා. ඔය භාවනා කරන කෙනාට බේනවා මේක අපි මේ කරන වැඩේ කොච්චර ගැඹුරක් තියෙනවද ඒක සාරිපුත්‍ර සාන්තු ගන්නන්නේ දුප්පටි විඥා. මේක විනිවිද දකින්න අමාරුයි. අඩු ගානේ ඇසුවිරු ඥානෙවත් තියෙනවනම් මෙන්න මේව දෙයක් තියෙනවායි කියලා. අඩු ගානේ මේක ගැන කල්පනා කරලා මේ භාවනාවේ යන තැන මේ සාමාන්‍ය මනුස්ස මනසට හිතා ගන්න පුළුවන් එකක් නෙවෙයි. හිතා ගන්න පුළුවන් තැනilla අර සියුම්ම තැනකට යන්න පුළුවන් දෙයක් කියන විශ්වාසය ගත්තොත් මනුස්සකම කියන්නේ කොච්චර වටින එකක්ද කියලා තේරුම් ගන්න. එහෙම නැත්නම් අපි හිතන්නේ අනේ මං වගේ කාලකන්ණියෙක් නැහැ. මට අරක නැහැ මේක නැහැ කියලා අපි අපිට සාප කරනවානේ. භාවනා කරන එකට කවදාකවත් එහෙම කරන්න බෑ. manussකමම නිවනක් වාගේ. හරියට පෙළගස්සලා ගත්තොත් අන්නේ පෙළගස්සවා ගැනීම සඳහා මේ දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. ධර්ම දේශනා නිමා මෙතනින් සටහන් කරනවා සීල දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා.